අද මේ අපි කියනව පවත්තන ප්‍රථම ධර්ම දේශනාව මේ සඳහා මම භාවනා කරන කාලේ පුරුමින කාලේ අහපු ධර්ම දේශනාවක් මේ පිටසත් එක්ක හදා බෙදාගත්තොත් හොඳයි කියලා මට හිතුණා. මේ සූත්‍රය පොත්පත් කරන බලන නැත්තම් මේ ප්‍රයෝජනෙ පිණිස කියනවා නම් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ ටික නිපාතේ සඳහන් වෙනවා. මේ සූත්‍රයේ එහෙම නමක් වශයෙන් පෙන්ලා දෙන නැහැ ආනන්ද වර්ගයේ දෙවෙනි සූත්‍රය වශයෙන් සඳහන් කරලා තියෙන්නේ ඒ බණ කියනකොට ඒ බුදුම ස්වාමීන් වහන්සේ මේකට කිව්වේ ආජීව ආජීවක සූත්‍රය කියලා. ඒ මොකද මේක අන්‍ය තීර්ථක ආජීවකෙක් සහ අපේ ප්‍රස්ථායක ආනන්ද ස්වාමීන් වහන්සේ අතර ඇති වෙන බොහොම වටිනා සාකච්ඡාවක් මේකේ තියෙනවා. ඒ කොසඹෑ නුවර ගෝසිතාරාමේ ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න කාලේ වැඩ ඉන්නේ කල සමයක මේ ආජීවක ශ්‍රාවකෙක් ගෘහපතියෙක් නැත්නම් මේ ගෘහ ජීවිත ගත කරන කෙනෙක් ආනන්ද ස්වාමීන් ඉදිරියට ඇවිල්ලා අපි අර කලින් ඉදිරිපත් කරගත්ත වාග්මාලාවෙන් පාලි වාග්මාලාව මාර්ගයේ ප්‍රශ්න තුනක් ඉදිරිපත් කරනවා. ඒ ප්‍රශ්න තුන අනුව තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ පුද්ගලයාට හේතු ගැනීම කරන්නේ ඉතින් අපිත් උත්සාහ කරන් හදන්නේ ඒ ආජීවක ශ්‍රාවකයාගේ ප්‍රශ්න අපටත් කියනවාද එතකොට ඒ අනුව ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු උත්තරය අපටත් උත්තරයක් වෙනවද ඒ ඉදිරිපත් කරන ක්‍රමවේදය අපිට අද කොච්චරක් ගැළපෙනවද කියන එක තමයි අපි මේ සූත්‍රයෙන් ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් මේ දෙපළ හමු වුණාට පස්සේ ඒ ආජීවක ශ්‍රාවකයා ගෘහපතියා අහන ප්‍රශ්නේ තමයි කේසං නෝබන්තේ ආනන්ද ධම්මෝ සවක්ඛාතෝ ස්වාමීන් වහන්සේ ආනන්ද මේ ලෝකේ ධර්ම රාශියක් විවිධ කෙනා විවිධ ආකාරයෙන් දේශනා කරනවා කාගේ ධර්මේ නම් සවක්ඛාතද මනාවකට දේශනා කරන් ලක්ක්ද ඊගාවට අහනවා කේ ඒ ලෝකේ සුපටිපන්නෝ. මේ ලෝකේ විවිධාකාරයත්ෝ ගෘහස්ත වාසයේ ඉඳන් උපාදක පාස්කා වශයෙන් ප්‍රෝර්ජාටපත් වෙලා වික්ෂු වික්ෂුණී පරිත්‍රාජක වශයෙන් සාමණේර සාමණේරි ශික්ෂමාන වශයෙන් විවිධාකාර ප්‍රතිපදාවට බහැලා එළඹ වාසය කරනවා. මේ ධර්ම ධර්මානුධර්ම ප්‍රතිපත්තියට බහැගෙන වාසය කරනවා. කාලේ ක්‍රමයේදී ඒ සුපටිපන්න මනාවකට පිළිපන් මනාවකට බැසගත්තේ මේකෙන් කවුද? ඊගාවට කතා කරනවා තුන්වෙනි වශයෙන් කේ ලෝකේ සුගතෝ කවුද මේ වැඩ කරලා දැනටමත් ඒ යායුතු තැනට පස්සලයි ඉන්නේ. ඉතින් මේක එදා ආජීවකේකට නැත්නම් අන්‍ය තීර්ථකේකට සරුවඥ සීසාධර්මයේ පහළ වුණාට පස්සේ තමන් ගත්ත නැත්නම් තමන් මේ වැටගෙන කටයුතු කරන දෘෂ්ටියක් සර්වචන් වහන්සේ විකල්පයක් වශයෙන් ඉදිරිපත් කරන මේ නෛර්යානික ශ්‍රී සද්ධර්මයට ඇති වෙච්චහම ආහන සාධාරණ ප්‍රශ්නයක්. ඒක පිළිබඳව ඇසලා ඉන්න කටියට ප්‍රශ්නයක් නැහැ. නමුත් අද අපිට ප්‍රශ්න තියෙන්නේ මේක බුද්ධ ධර්ම ඇතුළේම ප්‍රශ්නයක් වෙනවා. මේ කියන භාවනා ක්‍රම රාශියක් තියෙනවා. දෙවෙනි කියන දේශනා ක්‍රම රාශියක් තියෙනවා. මේ විවිධ ආකාරවලට ක්‍රමවලට එක එක බහගෙන කටයුතු කරනවා බොහෝ දෙනා දේශනා කරන මම අසවල් ඥානය ලැබුවා අසවල් ධ්‍යානය ලැබුවා අසවල් මාර්ගය ලැබුවා කොයි කෙනාද ඇත්තටම මේක ලබලා තියෙන්නේ ඒක නිසා එදා සමයාන්තර දර්ශනාර්ථ තුන්න මේ ප්‍රශ්නය අද භාවනාවට වැටගත්තු බොහෝ දෙනාට මේ අතුලතම ප්‍රශ්නයක් කරලා ඉතින් අපි ඉතින් අමාරුයි මේ පැයක දේශනාවකින් අපිට මේ මුළු ප්‍රශ්න තුනටම උත්තර හොයාගන්න හෝ ඒකාන්ත පිළිතුර ලැබෙයි කියලා. නමුත් මෙතෙන්දී ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු ඊටාම තීක්ෂණ ක්‍රමය නැත්නම් ඒ ස්වාමීන් වහන්සේ මේ ඉදිරිපත් කරපු ක්‍රමය බොහොම ප්‍රඥාවෝතරයි. ඒක නිසා කිසි කෙනෙකුට මේ පැය ඇතුළත වහා තීන්දුවකට එමෙන්න බලපෑමක් මේ ධර්ම දේශනාවෙන් හෝ ආජීවක සූත්‍රයෙන් කරන එකක් නැහැ. නමුත් ඒ සඳහා අවශ්‍ය උපමාන ටිකක් මෙන්න මේ මේ කාලෙට අපිට පුළුවන් වෙන එක තේරුමක් බේරුමක් කරගන්න කිය. තමන්ගේම දැනට තියෙන ප්‍රත්‍යක්ෂ ඥාන කොටාසය තමන්ගේ මූල ධර්ම දැනුම මේකෙන් තව තවත් ඔක්කංගනවා. තව තවත් සමාදම් කරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ආජීවක ශ්‍රාවකයාගේ පළවෙනි ප්‍රශ්නේ කේසන්නෝ ආනන්ද සංඝෝ සුවක්ඛාතෝ ආනන්දය ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා කාගේ ධර්මේ නම් අනාකට දේශනා කරන්න ලද්දක්ද කියලා. එතෙන්දී ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ ආජීවකයාට ප්‍රශ්නයක් නැගීමේ තමයි ඒත්තු ගැනීම කරන්නේ. මේක සරුවචන් වහන්සේගේ ඒ කාකා එක විදිහට ප්‍රශ්න විසඳන ක්‍රමයක්. සරුවචනාදී දේශනා කරන ප්‍රශ්න විසඳන ක්‍රම හතරක් තියෙනවා. සමහර ප්‍රශ්න අහුවම කෙලින්ම උත්තර දෙනවා. ඒකාන්තයි. ඔව් නෑ දෙකෙන් කියන්න පුළුවන්. සමහර ප්‍රශ්න එහෙම ඒකාන්ත වශයෙන් කියන්න බෑ. ඒක ටිකක් විස්තර කරලා දෙන්න වෙනවා. තුන්වෙනි ප්‍රශ්න කොටාසිදී අහන්නගෙන් ප්‍රශ්න අහන විදිය. ඒ තමයි ඒ අහන කෙනා මොන වගේ අදහසක්ද මේ ප්‍රශ්නේ මතු කරන්නේ කියලා. ඒ කියන වචන ටික මැදින් නැවත ප්‍රශ්න අහලා තමයි සාකච්ඡා මාර්ගයේ තමයි විස්තර වෙන්නේ. සම හතරවෙනි කොටසක් තියෙනවා උත්තර දෙන්න බැහැර කළ යුතු ප්‍රශ්න. ඉතින් මෙතනදී මේ ආනන්ද සාන්ත ගන්නේ තුන්වෙනි ක්‍රමය ඒ පුද්ගලයාගෙන්ම ප්‍රශ්න අහන්නගෙම එයාගේ પરමාර්ථය තව තවත් පිරිසුදු කර ගැනීම සඳහා පෙරලා ප්‍රශ්නයක් අහනවා. සංකින් මඤ්ඤති කහපති. කහපති ඔබ කෙසේ සිතන්නේද? ආගස්ස රාග විනයස්ස ධම්මං දේසෙති. මෝහ විනයස්ස ධම්මං දේසෙති. දෝෂ විනයස්ස ධම්මං දේසෙති. මෝහ විනයස්ස ධම්මං දේසෙති. දේසං ධම්මෝ සවක්ඛාතෝ නොවා එත්තේ කිච්චි හෝති කියලා ආනන්ද සාමල යම් කිසි ධර්මයක් රාගය දුරු කිරීම පිණිස දේශනා කරනවා නම් ද්වේෂය දුරු කිරීම පිණිස දේශනා කරනවා නම් මෝහය දුරු කිරීම පිණිස දේශනා කරලා තියෙනවා නම් ඒ ධර්මය වක්කාතයි කියලා හිතනවාද එහෙම නැත්නම් ඔබට වැටෙන්නේ කොහොමද කියලා යම් ධර්මයක් රාගයේ පිණිස රාගය දුරු කිරීම පිණිස දේශනා කරනවා නම් යම් ධර්මයක් ද්වේෂය දුරු කිරීම පිණිස දේශනා කරනවා නම් යම් ධර්මයක් මෝහය දුරු කිරීම පිණිස දේශනා කරනවා නම් ඒකට සුවක්ඛාතයි කියලා කියනවාද නැත්නම් ඔබට වැඩෙන කාලට කොහොමද කියන්නේ එතකොට මේ ආජීව ශ්‍රාවකයා උත්තර දෙනවා යම් ධර්මයක් ස්වාමීන් වහන්සේ රාගය දුරු කිරීම පිණිස දේශනා කරනවා නම් ද්වේෂය දුරු කිරීම පිණිස දේශනා කරනවා නම් මෝහය දුරු කිරීම පිණිස දේශනා කරනවා නම් මට වැටහෙන තාලෙට ඒක සුවක්ඛාතයි කියලා කියන්න පුළුවන්. ඉතින් මේක තමයි අපිට සූත්‍රයෙන් ලැබෙන පාළි කොටාසෙ. ඉතින් අපි ඊටු <clears throat> ප්‍රශ්න දෙකට යන්නේ ඉස්සෙල්ලා දැන් අපි මේ කරගෙන යන වැඩි. අපි යම්දී ප්‍රතිපදාවකට බහැලා සීල ප්‍රතිපදාවකින් සමාධි ප්‍රතිපදාවකින් ප්‍රඥා ප්‍රතිපදාවකින් නැත්නම් සීල ශික්ෂාවකින් සමාධි ශික්ෂාවකින් ප්‍රඥා ශික්ෂාවකින් කටයුතු කරගෙන යන්න අපිට මේ කියන ධර්මය රාගය දුරු කිරීම සඳහා දේශනා කරන ලද්දක්ද ද්වේෂය දුරු කිරීම සඳහා දේශනා කරන ලද්දක්ද මෝහය දුරු කිරීම සඳහා දේශනා කරන ලද්දක්ද කියලා බලන්න ඒ தත්ත්වයටපත් වෙන තාක්කල් අර ආජීව ශ්‍රාවකයාගේ ප්‍රශ්නේ අපි ඔළුවේ වැඩ කරනවා මේ ධර්මයේ ඇත්තටම සුවක්කාරද? එහෙම නැත්නම් අපිට මේ අවුරුදු 2550 කාලය තුල මේකේ වටිනා කොටස් ඇලිලා තියෙනවා. මේකට අමතර කොටස් තව එකතු වෙලා තියෙනවා. මේකමද සර්වඥ දේශනාව. ආදි වශයෙන් විවිධාකාරයේ ඒ තමන්ගේ විචිකිච්ඡාව කියන ඊවරණ ධර්මය ආවරණීය ධර්මයේ දුර වෙන තාක්කල් මෙන්න පස්සෙන් දිගටම මත වෙනවා මේ අපිට හම්බෙලා තියෙන එක හරියටද කියලා. මම ඒක මුලින්ම මතක් කරේ ඉස්සර තිබුණ ප්‍රශ්නය විවිධ ශාස්ත්‍රුන් වහන්සේලාගේ ධර්ම අතර සක්කාද ධර්මයේ තෝරන එක. දැන් අපිට ඊට වැඩිය පුංචි අටුයි නමු සංකීර්ණ ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. අපි මේ කරගෙන යන වැඩි. අපි මේ කරගෙන යන ප්‍රතිපදාව ඉස්තර වෙන මේ ධර්මයේ සක්කාදද. ඉතින් ඒක සඳහා අපිට මේ ආනන්ද සාංශය ඉඟි කරන්නේ මෙතුආකල් අපි අවුරුදු ගාණින් හෝ එහෙම නැත්නම් යොදලා තියෙන කාලයෙන් වෙන ක්‍රමයකට හෝ වැඩ කරන යනකොට අපතුල ඇත්තටම රාගය ප්‍රහාණ වීමක්, ද්වේෂය ප්‍රහාණ වීමක්, මෝහය ප්‍රහාණ වීමක් කොයි තාක් දුරට සිදු වුණාද මේ සිදුවෙන තරම් ප්‍රමාණයකට හරියටම අනුමාන ප්‍රතිශතයකින් අපිට ස්වාඛාත බව වැටහෙයි. තාම අපතුල ඒ වගේ රාග දෝෂ මෝහ ප්‍රහාණය පිණිස හෝ එහෙම කටයුතු කළ ප්‍රහාණය වීමක් වෙලා නැත්නම් මරණකම්ම හම් වෙන්නේ මේ ප්‍රශ්න අපිට ඔව් නැහැ කියලා උත්තර දෙන්න. ඒ නිසා අපිට හිත වෙනවා සාන්දෘෂ්ටිකවම මෙලෝ වශයෙන්ම අපි මේ යොදන ශ්‍රමයට අපි මේ යොදන ධනයට අපි මේ යොදන කාලයට අපතුල යම් ආකාරයේ රාග විනයක්, දෝෂ විනයක්, මෝහ විනයක් උනාද කියලා. ඉතින් මේක සමහර බුදුමාකාර බයයි Taman පිළිබඳව මේ Tamanගේ මනසිතෝ ගලවීමක් කරා. ඒ මොකද ගොඩදෙනෙක් හිතනවා නෑ නෑ මේ ජීවිතයේ රාග දෝෂ මොහේ පිණිස නෙමෙයි අපි වැඩ කරන්නේ. අපි මේකට තාම මේ බින් සකස් කරනවා. එහෙම නැත්නම් අපි තාම මේකේ මේ පාදනම සකස් කරන විතර අපේ තුල තාම රාගය දුරු වීමක් වෙන්න බැරිය, ද්වේෂය දුරු වීමක් වෙන්න බැරිය, මෝහය දුරු වීමක් වෙන්න බැරිය කියලා ගාක් වෙලාවට ඒ Taman තුල නෛර්යානිකව සිදුවෙන ඒ රාග දෝෂ මෝහ ප්‍රහාණය පිළිබඳව බොහෝ විට අන්‍යවිහිතවයි ගත කරන්නේ. බොහෝ විට Taman පිළිබඳව Taman අඩුක්ෂීරුවක් කරන කප්පටපත් වෙන්නේ මෙන්න මේකටයි කෙලෙස් කියලා කියන්නේ. මේක තමයි සූද්ධම වචනේ කෙලෙස් කියන්නේ කොච්චර Taman පිළිසිදු වුණත් තමන් පිළිබඳව අවතක්සේරුවක් කරනවා නම් ඒක තමයි කෙලෙස් වල ස්වરૂපේ ඕන පිරිසුදු එකක් කියලා ගන්න පුළුවන්. මේකෙන් අද හිතා ගන්න නරකයි අපි නොලබපු ಗುಣ රාශියක් අපි මවාගෙන නොලබපු ಗುಣ රාශියක් අපි ලැබුවා කියලා හිතාගෙන නිකන් පෝමානයක් ඇති කරන්න හදනව නෙවෙයි. අපි අවංකවම ප්‍රතිපදාවට කල් යොදනවනම් ඒ යොදන කාලයට සාපේක්ෂව යොදන ඒකක ගාන සාපේක්ෂව රාග දෝෂ මෝහන ප්‍රහාණය විය යුතුයි. එහෙම නැත්නම් අපිට ආජීවක ශ්‍රාවකයා වාගේ තමයි. අපි මේ කරගෙන යන වැඩේ සුමග වෙන්න පුළුවන්, නොමග වෙන්න පුළුවන්. අපි මේ කියන ධර්මයේ සුවක්ඛාත වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන් අපිට මේක පරීක්ෂා කරගන්න බෑ. එහෙනම් අපි පුංචි වෙලාවක් අරගන්නේ අප තුල රාග මෝ ප්‍රහාණය, ද්වේෂ ප්‍රහාණය, මෝහ ප්‍රහාණය කොහොමද යෝගාවචරයේ විසින් සමාධියේ సంతාන තුළ කිරාමල බලන්නේ කියලා. අපි දන්නවා කවුරු පිළිගන්න සම්මත ක්‍රමය තමයි අපි ලෝභය දුරු කිරීම පිණිස දාන ආදී කටයුතු කරනවා. ඒ දානි කිරීම බොහොම ගොරෝසු ක්‍රමයකට අපිට කියලා දෙන්නේ දාන සත්වස්තු වුණා ගොඩාක් ලෝභ හිතින් ඉන්න කෙනාට දන් දෙන්න අමාරුයි. ඒ කෙනා අලෝභ චේතනා පහල කරගෙන දාන චේතනා පහල කරගත්තට පස්සේ දන් දෙනකොට දෙනකොට දෙනකොට අපි තුල ලෝභය ප්‍රහාණය වීම සිදු වෙනවා. ඒක තමයි මේ සාසනයේ තියෙන දාන කතාව මාර්ගයේ උකට දෙන්න තියෙන උත්තරේ. නමුත් ඒක දාන කොච්චර දුන්නත් අපේ තුල තියෙන සංතානගත ලෝභය දුරු වුණාද නැද්ද කියලා අපිට කියා ගන්න ක්‍රමයක් නැහැ. මොකද අපි ළඟ අර ඉතුරුලා තියෙන ලෝභ ගති ලෝභේ දුරු විච අලෝභ ගති වලට වැඩි වැඩි නිසා බොහෝ විට අපට පේන්නේ අපේ වාදිනේ කිසිම වෙනසක් වෙලා නැහැ. තාම අර ලෝභ ගති තියෙනවා කියන්නේ. ඉතින් ඒක නිසා දානය කිරීමෙන් නැත්නම් දාන කතාවෙන් මේකට අපි දොර අරගත්තට මනසිරා බල ගන්න තරම් ශක්තිය දාන කතාවේ සිදු වෙනවා අඩුයි. සීලයට යනකොට අපි මේ දානෙදී දෙන්නේ ආමිෂ දේවල්නේ. දස දාන වස්තුව අන්ධතු කරනවා. සීලයට ගියාම දෙන්නේ අබය. සතුන් නොමැරීම තුලින්, හොරකම් නොකිරීම තුලින්, කාම වෙන වර්ධවන් නැතිවීම තුලින්, වචනේ සිදුවෙන බොරු කියලා මේ වචන පරිසවචන මත්පැන් පානේ නොකිරීම ආදී දේවලින් අනුන්ට අභය දීම තුළින් දාහණයට වඩා කැපී පෙනෙන කාලයට ඇඟට වදින කාලයට ඒත් වෙන කාලයට Tamanට පිළිසින් බය නැතුව ජීවත් වෙන්න පුළුවන් කියනකොට තද බල සතුන් මරීම ආදී තද බල ලෝභ ඒ කියන්නේ සතුන් මරන්නේ අපිට විශේෂයෙන්ම මස් රස සඳහා නැත්නම් අං ගන්න කියයි, හැම ගන්න කියයි, පීගු දුවල කියයි මොනවා හරි කියලා ඒ ලෝභේ නම් කරනවා. හොරකම කරන්නේත් ඒකට. අන්න අර සීලය රකින්නකොට නම් අපිට සීලය රකින්න දෙන්න දෙන පහසුකම් එනවා. සීල අදි සීලයක් වඩටපත් වෙනවා අපිට හිතා ගන්න පුළුවන් දැන් ඔන්න ද්වේෂ චෛතසිකේ ඉන්ද වෙන වෙනකට වැඩි ටිකක් කී කරුවේ අපිට යටපත් කරගන්න පුළුවන් කියලා දාණයට වැඩිය සීලේදී මේක මැනගැනීමේ ශක්තියක් තියෙනවා. එතනින් ගියාම අපි හිතනවා සමත භාවනාවට යනවා. සමත භාවනාවට ගියාම මොකද කරන්නේ? අපි එක්කෝ අපි දීපු දාණය මතම සාගානුසති භාවනාව කරනවා නැත්නම් බුද්ධානුසති භාවනා කරනවා එහෙනම් ආනාපානසති භාවනා කරනවා එහෙම කරගෙන කරගෙන යනකොට යම්ම මොහතක අපිට හිත සමාහිත වෙලා අරමුණේම හිත පවතිනවා අරමුණේම හිත පවතිනවා දිගින් දිගටම අර කියන කාමච්ඡන්ද කියන නීවරණේ භෞතික කාමුක දේවල් පිළිබඳ නැති තද බල ආශාව කියන නීවරණයෙන් පෙළෙන්නේ නැතුව අරමුණත් එක්ක මුහුණට මුහුණ දාගෙන ඉන්න පුළුවන්. පස්සම් බයං කාය සංඛාරං අසසීසාමි චිත්තටි කියලා. ඒ අරමුණේම හිත තියෙන අරමුණක් කෙරී යනව සද්දෝලින් වේදනාවලින් හිතවිලින් බාධාවක් නැහැ. මේක ප්‍රිය කරන මේක හොඳයි කියලා හිතනවා මේක භාවනා ප්‍රගුණ භාවයක් කියලා අර සංසිඳ වීම තව දුරටත් කරනවා නම් සම තමයි ක්‍රමයකට අපි පරිඋත් ทาน වශයෙන් ඉන්නා වූ නැත්නම් හිතට පමණක් දැනෙනා වූ නීවරණ ධර්ම తాවකාලිකව යටපත් කරගන්න ආනාපානයට අඛණ්ඩව හිතේ දීම මාර්ගයෙන් අපිට දරගන්න පුළුවන් ඔන්න අපේ වෙලාවේදී නම් ඔය පරිඋත් ทาน මට්ටමේ ලෝභෙ දුර වෙලා ඒක විනාඩි 5යි දිනවා 10යි දිනවා සමාන පැයකමාර දෙක වුණා ඉන්න පුළුවන් අන්න එතකොට හිතන්න පුළුවන් සමතම එකමේකට අපි කාම ඡන්දේ කියන නීවරණය යටපත් කරලා ඒ කොහොමද කරන්නේ? අරමුණේ හිත නිමග්න කිරීමයි. අරමුණේ හිත මූණට මූණ දාලා සිටීමයි. ආ මෙහෙමදීම අපිට පුළුවන් ඒ පරිඋත්ථාන මට්ටමේ කාමච්ඡන්දේ ලෝභය දුරු කරන්න. නමුත් ඉතින් ගියාට පස්සේ තේනවා මේ ප්‍රයත්නේ යොදන තාක් පමණයි හිත පවතින ඥානාපානේ ප්‍රයත්නේ හිත වෙන් කළ ගමන් වහාම අර චංචල කම්පන හිතවිලි එනවා නිවන ධර්ම එනවා නැගිටලා හිතෙනවා ඒ නිසා අර ප්‍රයත්නයේ සාපේක්ෂවයි සමත ප්‍රයත්නයේ සාපේක්ෂවයි අර නිවන්නේ යටපත් වෙන නිසා අපි මුලත් නිවන සහිතව වැඩේ පටන් අරගන්නේ මැද කොටහක් නිවන රහිතව ගත කරනවා ආය නැවත නිවන වලටම යවදි වෙන්නේ මේ ශක්ත බේන පටන් ගන්නවා පෙර කල පින් කියනවා භාවනා ප්‍රතිඵලයකුත් තියෙනවා නමුත් මේක කවදාකවත් ස්ථිර සාරණිය සාතිකයක් දෙන්න පුළුවන් ශක්තියක් නැහැ. මොකද මුල අග දෙකේ නීවරණයන්ගෙන් ගැවසීය. එවැනි කෙනෙකුට හිතුනොත් මේ වගේ తాවකාලිකව මතුවලා తాවකාලිකව නැති වෙන මේ කාමච්ඡන්ද ආදී මේ ලෝභ හිතවිල්ල සදාහට පසු නැවත නොයනා තාලෙට මම මකන්න ඕනේ කියලා එදාට ඒ පුද්ගලයාට අනුසය වශයෙන් ඇත්තා වූ මේ ලෝභය දුරු කිරීමට විපස්සනාට බහිද. ඒ විපස්සනාට දැස්සට පස්සේ සමතරමුණ කියලා ගන්නාසේ ආස්වාද අවස්ථාවේදී අපි ආස්වාදයේ දෙස බලමු. එතකොට හොඳට දන්නවා දැන් මගේ හිත පවතින ආස්වාදයේ. ඒ ආස්වාදයේ පවතින බවට Tamanට හැපීමක් හෝ කම්පනයක් හෝ සංකලයක් හෝ සීතල බවක් හෝ මොකාකාරී ස්වභාව ලක්ෂණයක් පෙන්වන්න පටන් ගන්න මෙන්න ඇතුල් වෙන හුස්ම රැල්ල. ඒක ඉතින් ප්‍රසආසත් එක වන්නකොට වෙනස් ලක්ෂණ පෙන්වනවා ආස්වාසයේදී ඇතුළු වීම සීතල උලංගල්ලක් වදිනවා කියලා අත්දකින්නවා නම් ප්‍රසආස අවස්ථාවේදී උණුසුම් වෙච්ච උලංගල්ලක් වදිනවා පිටතර තල්ලු වෙන ගතියක් තියෙනවා ආදී වශයෙන් අර ආස්වාස ප්‍රසආස දෙක අතර හොඳටම ඒ දෙක වෙන්කොට දැක ගන්නා ධර්මත එන විදිහට ස්වභාව ලක්ෂණ දකිනා මට්ටමට ආස්වාද ප්‍රසවාස වෙන්කොට දකින්න සෑම චිත්තක්ෂණයකම කිසිම ලෝභ හැඟීමක් හිතේ අනුසේ වශයෙන්වත් පවතින්නේ නැහැ. මේකයි මට එනවා පෙන්වන්න ඕන නිස්කාරණා. යම් මොහොතක අපි ආස්වාසේ ආසාස වශයෙන් අත්දකිනවා නම් මේකත් අපි මෙනෙහි කිරීම කරනවා අතිරේක ලාභයක් වශයෙන්. එහෙම නැති වුණත් ආස්වාස අවස්ථාව ආස්වාස වශයෙන් අත්දකලා ප්‍රසවාස අවස්ථාව ප්‍රසවාස වශයෙන් අත්දකලා දෙක වෙන්කොට දැක ගන්නා මට්ටමට හිත එක චිත්තක්ෂණයක වැටුණොත් ඒ චිත්තක්ෂණය මොන්නම්ම රාගයක්වත් තියෙන බෑ මොන්නම්ම ද්වේෂයක්වත් තියෙන බෑ මොන්නම්ම මෝහයක්වත් තියෙන බෑ ඒ මොකද අරමුණේ ස්වභාවික ලක්ෂණ දකින්නයි රාග දෝෂ මෝහ අත ගන්නවයි කියන දෙකක් එක හිතකට කරන්නේ ඒ නිසා අපිට හිතා ගන්න පුළුවන් යම්ම චිත්තක්ෂණයක අපි මේ ජීවිතයේ ආස්වාස අවස්ථාව ආස්වාදයේ වශයෙන් අත්දකිනවා ප්‍රසආදවත්තා ප්‍රසආද වශයෙන් අත්දකිනවා. එහෙම අත්දකින චිත්තක්ෂණයක් කියලා කියන්නේ මුළු භව සංකාරම දිනාපු මේ මෝහ පටල තේරම කපනවා. අසස්රෝසාල් කරන නැත්නම් සන්තෝෂයෙන් බින්දීම හැකීම කරන කතිය කියාවි. එහෙමනම් ඒක බින්දීම හැකීමදී වෙන්නේ නැද්ද කියලා. මම මේ පාවිච්චි කරන්නේ අරමුණේ ගත්තානා බාහන අරමුණේ ඒක ආස්වාද ප්‍රසආද වශයෙන් දෙකට කඩපුවාම ඔය විග්‍රහය කරනවා. අපි බිම්බේ හැදීම කරනවා නම් බිම්බෙන අවස්ථාවේදී බිම්බිය වශයෙන් දැනගෙන ඒ බිම්බීනේ ගති ලක්ෂණ ස්වභාව ලක්ෂණ දකිනවනම් අත් දකිනවනම් ඒ අපිට හොඳටම උරගා බලන්න පුළුවන් උරගා බලන දේ තමයි ඒක බිම්බීම හැකිලිමේ වෙනස් බිම්බීමේ අත්දැකීම හැකිලිමේ අත්දැකීම වෙනස් හරියට අස්වාස අත්දැකීම ප්‍රස්වාස අත්දැකීම වෙනස් සක්මන් කරනකොට වම තැබීමේ අත්දැකීම එකක් දකුණු තැබීමේ අත්දැකීම එකක්. මේ දෙක පිළිබඳ සම්මෝහාවක් නෑ. මේ දෙක පිළිබඳ කලබල භාවයක් නෑ. මේ දෙක පිළිබඳ අන්ධබන්ධ භාවයක් නැත්නම් තබන වෙලාවේදී වම වම වශයෙන් තමයි අත්දකින්නවනම් ඒක හරියට ආස්වාස වෙලාව ආස්වාසය අත්දකින්න වගේ. පින් වෙන වෙලාව පින් වෙනවා අත්දකින්න වගේ. අත දිගාන වෙලාව අත දිගාන බව අත්දකින්න වගේ. කෑම ගන්න වෙලාවේදී කෑම ගන්න බව අත්දකින්න වගේ. එළවලු කපන වෙලාවේදී එළවලු කපන බව අත්දකින්න වගේ. ඒ කරන කටයුත්ත එල්ල වුණා නම් ඉදිරියපත් වුණා නම් මොනට මොන දාලා හිටියනම් ඒ කියන්නේ අපේ හිතයි ඒ අරමුණයි අතර කිසිම රාගයකට රින්ගන් දෙයක් නැහැ ද්වේෂයකට රින්ගන් දෙයක් නැහැ මොහයකට රින්ගන් දෙයක් නැහැ මේකට කියනවා රදංග නිබ්බුතියක් කියලා. ඒ චිත්තක්ෂණේ අර යෙදෙන නිවැරදි අරමුණු කරන එල්ලේ නිසා වීර්යවන්තව මෙහෙ කරන නිසා සතිය පිහිටවපු නිසා එතන ඉන්නේ නැහැ රාග දෝෂ මොහ. ඒ නිසා යම්ම කෙනෙක් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ දීපු උත්තරේ කවදාද රහත් වුණාට පස්සේ විතරයි මේක යොදන්න පුළුවන් වෙන්නේ. ඒ අතරමැදි කොහොමද කියන්නේ මේ ධර්මයෙන් රාගය දුරු කරනවයි කිය? කොහොමද කියන්නේ මේ ධර්මයෙන් ද්වේෂය දුරු කරනවද කිය? කොහොමද කියන්නේ මේ ධර්මයෙන් මොහය දුරු කරනවද කියන්නේ කිය? අපි සම්පූර්ණ වැඩි විනිශ්චය රහත් මාර්ගයෙන් එහා පැත්තට දැම්මොත් අපිට කවදාකවත් ධෛර්යමත් වෙන්න, සතුටු වෙන්න, උනන්දු වෙන්න කාරණාවක් නැහැ. නමුත් මෙන්න මේ විදිහට හැම චිත්තක්ෂණයක් පුරාම මේ ධර්මයේ හදලා බෙදලා අපල කොටලා ප්‍රායෝගිකව පාවිච්චි කර ගන්න පුළුවන් වුණොත් අපේ සතුටු වෙන්න පුළුවන් එක චිත්තක්ෂණයකට එක ආස්වාසයක් ආස්වාස වශයෙන් මෙනෙහි කරන ආස්වාසය අත්දකින්න. ඊගාවට යන ප්‍රසවාසයේ හිතවිල්ලකට හිත නොතබ වේදනාවට හිත නොතබ සද්දයකට හිත කලකොල නොවි ඒත් එක්කම ප්‍රසවාසයට යනවා. ප්‍රසවාසයට ගියාම ප්‍රසවාසය අත්දකින්න. මෙන්න මේ විදිහට අපිට එක විනාඩියකට එක ආස්වාදයක් දැක ගන්න පුළුවන් නම් අපිට කියන්න පුළුවන් එක චිත්තක්ෂණයක් අපේ රාග දෝෂ මූලික තමයි. අපි විනාඩි 5ක් භාවනා කරනවා ඒකවල පස්වතාවක් අඩුමතරනේ. හරියට අරමුණට එළ වෙනවා. හරියටම අරමුණට හිත වදිනවා. මෙනේ කරන හිත. එහෙමනම් අපිට කියන්න පුළුවන් චිත්තක්ෂණ පහක් රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් දුරු කරා. එතකොට අපි පැයක් භාවනා කරා නම් මේ අනුව කල්පනා කරලා බලන්න පුළුවන් සංසාරේ කෙලවරක් නොබේන. සංසාරේ අපි ගෙනාවු මේ රාග අන්ධකාරේ, ද්වේෂ අන්ධකාරේ, මෝහ අන්ධකාරේ මේ එක චිත්තක්ෂණයක තියෙන බලවත් සතිය නිසා එක චිත්තක්ෂණයක පවතින විපස්සනා සමාධිය නිසා කපන්න පුළුවන්. අනේ එදාට නම් අපිට තේරෙයි අපිට මේ වෙලාවේ හම් වෙලා තියෙන ධර්මයේ පන්නරේ බැහැලා නැහැ. අපිට මේ හම් වෙලා තියෙන ධර්මයේ මලකට කෑමක් හෝ පිළුණුවීමක් වෙලා නැහැ. හැබැයි මේ ධර්මයට වැඳ වැඳ පොත්කල් මාරික කියලා හඳුන් කూరు පත්තු කර කර ධර්ම රත්නය වන්දනා කරනවා කියලා කාටක් කියලා හිතන්න ඔය වැඩේ වෙන්නේ නැහැ. ඒක විතර හුදුවට මතක තියාගන්න. එතකොට නම් අර ආජීවක ශ්‍රාවකයට වෙනවා වගේ හිත මුලා වෙන්න පුළුවන් මේ ධර්මයට වැඳලා අපිට සුවක්ඛාතයක් වෙයිද මනාවකට ධර්මය අපිට කිය යුත්තේ කියයිද කවදාකවත් කියෙන්නේ. ඒක සඳහා අපි අනිවාර්යයෙන්ම සීල ශික්ෂාවෙන් මේ වැඩේ කරන්න බැරි බව හොඳට දැනගන්න. සමාධි ශික්ෂාවෙන් මේ වැඩේ කරන්න බැරි බව හොඳට දැනගන්න. මේක తాවකාලිකව තදංග වශයෙන් හෝ මේ රාග දෝෂ මොහොතර මොහොතක් දැකලා ඒකට පොත්පත්වල සඳහන් කරලා තියෙන විදිහට සදංග නිබුති. ඒ මොහොතේ මොහොතක් විමුක්තිය. ඒ මොහොතේ නිවන ලබා ගන්න පුළුවන් තත්ත්වෙට එන්න නම් අපි සීලේ හොඳේ ශක්තිමත් පරිච්ඡයක් ඇති කරගන්න. සමාධියේ ඒ කියන්නේ සමාධිය කියලා මෙතන අදහස් කරන්නේ ආස්වාදය යනකොටම ආස්වාදය මෙනෙහි කරගන්න තරමට හිත එල්ලෙන්න වෙන්න ඕනේ. ප්‍රසවාසය එනකොටම ප්‍රසවාසයට යන්න හිත එල්ල වෙන්න ඕනේ. එහෙමනම් ඒ චිත්තක්ෂණයේදී අරමුණ සහ මෙනෙහි කරන හිත යාවය. ආනේ සමාධිය තියෙනවනම් මේ කෙලෙස් කපන්න පුළුවන්. මේ කෙලෙස් කපනවා නම් අනිවාර්යයෙන්ම අපිට කියන සාක්ෂිය තමයි අරමුණු කළ අරමුණේ ස්වභාවික ලක්ෂණ අපිට සපේලා කියන්න පුළුවන් වෙන්නේ කර්මස්ථානසාරය. මම ආස්වාද ප්‍රසන්න දැක්කයි කියවට බෑ. මට ආස්වාදය හැපීමක් විදිහට පේනවා. මට ආස්වාදය සිසිලසක් කියලා කියනවා. ඒ වගේම ප්‍රසආසය මෙනෙහි කරනකොට ප්‍රසආසයත් මත නාස්කාගේ හැපීමක් විදිහට වැටෙනවා. තොල උඩ හැපීමක් විදිහට වැටෙනවා. මට මේක ආස්වාදයට වැඩිය උණුසුමක් විදියට වැටුණා. ආස්වාදයේ මට බොහොම කීකරුව වැටුණා. ප්‍රස්වාදයේ මට බොහොම දඩබ්බර විදියට වැටුණා කියලා ආරියටම මේ ස්වභාවික ලක්ෂණ කියනවා නම් ආයේ කියන්න බලන්න දෙයක් නැහැ. අරමුණ හිතයි ආවෙලා තියෙන. එහෙමනම් මේ අරමුණ අනේ මට ආනාපානෙ හරියයි කියලා ලෝභ හිතවිල්ලක් එතන ඇවිල්ලා නැහැ. මට ආනාපානෙ වැරදුනාදෝ කියලා ද්වේෂ හිතවිල්ලකුත් නැහැ. මේ හුස්ම ගන්න වෙලාවේදී ආස්වාදයේද එහෙම නැත්නම් ප්‍රස්වාදයේද කියලා කලකොලයකුත් නැහැ. ආස්වාදයේදී ආස්වාද කවදාත් වෙන්නේ සුදුසුයි. ප්‍රසාර වේලාදි ප්‍රසාර බව ගන්න. එහෙමනම් ඔන්න ටික වෙලාවක් මේ විදිහට ආස්වාද ප්‍රසවාසයක් දෙක මෙනෙහි කරන හිත සමාකාර වේගයෙන් ගමන් කරන්න පටන් ගන්නකොට Taman තේන ලොකු සනසිල්ලක් එනවා. අර එක චිත්තක්ෂණයක් වෙනවට වඩා චිත්තක්ෂණයට පස්සේ චිත්තක්ෂණයක් චිත්තක්ෂණයට පස්සේ චිත්තක්ෂණයක් අඛණ්ඩ භාවය එනවනම් අරමුණත් එක්කම මෙනෙහි කරන හිත ගමන් කරනවා නම් අර ස්වාක්ඛාත භාවයේ තවත් ප්‍රකට වෙනවා. පේන්නේ මේ ප්‍රකට භාවයේ එන්නේ එන්නේ එන්නේ එන්නේ ඒ පුද්ගලයාට අර ආස්වාසේ සහ ප්‍රස්වාසේ හැදෙනින ව්‍යංජන අනුව්‍යංජන ගති ලක්ෂණ බොහෝ රාශියක් එකතු වෙන්න පටන් ගන්නවා. වැඩි වැඩි වෙලාවෙ එකම පුද්ගලයේ තව පුද්ගලයේ දිහා බලන හිටියොත් අර බලන ඉන්න පුද්ගලයාට අනිත් පුද්ගලයාගේ රුචි අරුචිකාන් hina වෙන හැටි කතා කරන හැටි ගති ලක්ෂණ රාශියක් දැක ගන්න පුළුවන් වගේ ආස්වාස අවස්ථාවේ ආස්වාදයේ දැකීමම සක්කාර වැඩක් ආස්වාද අවස්ථාවේ ආස්වාදයේ දැකීමම සම්පූර්ණ කෙලෙස් කපන වැඩක් ආස්වාද අවස්ථාවේ ආස්වාදයේ දැකීම අනුසේ කෙලෙස් දක්වාම කපන වැඩක් කියලා ලොකු විශ්වාසකයි කොච්චර දුර වැටෙනවා ඒක හැබැයි නමුත් එක චිත්තක්ෂණයක ඕක මේ යහ කරගන්න ආයෙත් වැටල වැටල කියලා ආයෙත් යහ කරගන්නවා ආනෝ මේ යනකොට යනකොට අපිට තේරෙන්න පටන් අර ගන්නවා මේ ධර්මය ඒ මනාකොට ආදි කල්යාණ, මධ්‍යේ කල්යාණ, පරිෝසాన කල්යාණ විදිහට මුල මැද අග බොහෝමත්ම හිතකර විදිහට දේශනා කරලා ධර්මයේ අපි ඇඟට වදින්න පටන් අපිට තේරෙන පටන් අර ගන්නවා මේ තේරෙන පටන් අරගන්නේ ගොඩක් තමන්ගේම භාවනාව තමන් විසින් අගේ කිරීමක් මාර්ගය. ආනේ වෙලාවට පේන පටන් අර ගන්නවා අපි මේ ආශ්‍රය කරන ධර්මය අරමුණට නිවැරදිව එල්ල කරගන්න පුළුවන් නම් ඒ වගේම ඒ වෙලාවේදී වීර්යයෙන් අපි එල්ල කරනවා හරියටම එල්ල කරන හිත අරමුණටම වදිනවනම් එවනම් අපි කියන්න පුළුවන් ඒ වෙලාවේදී ධර්මයේ සවකහාටයි රාගයේ හිතේ නැහැ ද්වේෂයේ හිතේ නැහැ මෝහයේ හිතේ නැහැ ඉතින් මේක අපි බලමු රූපයක් බලන වෙලාව. හැර රූපයක් බලන වෙලාවේදී අපේ ස්වභාවයේ තියෙන මොකද්ද? ස්වකහාත නැති වෙලාවක අනාකර දේශිත ධර්මයේ ක්‍රියාත්මක වෙන්නේ නැති වෙලාවේදී හිත වහා අර බාහිර රූපාරම්මණය දිහාට ඇදලා ගිහින් ස්ත්‍රියාවක් පුරුෂයෙක් දකින්න නම් ඉතින් ඒ පුරුෂයාගේ ගති ලක්ෂණ හැදෙන කතා බහ රුචියස්මොත හිතමත් වෙනවා. ස්ත්‍රියාවක් ඉතින් පුරුෂ පුරුෂයෙක් ඉතින් ස්ත්‍රියාවක් දැක්කත් ඒකයි. නමුත් ඒ විදිහට අසතියෙන් අමනසිකාරයෙන් දකින්න රූපේ ඇද්දක විතරක් නෙවෙයි කටත් අරගෙන බලන ඉන්න වෙලාවල් ඉන්නේ. ආනේ වෙනකොට නම් ඉතින් අසති අසම්පජාන. මොකද බුදුහාමුදුරුවෝ සවක්ඛාතව කියලා දෙන්නේ ඒ වෙලාවේදී අපි රූපය විශේෂයි මත්ොත් රාගය ඇතිවෙන්න සාල අවස්ථාවක් තියෙනවා. ඒක වළක්වන්න පුළුවන් జగතේ ලෝකේ නෑ. නමුත් මේ වෙලාවේදී මම බලන්නේ බව. මට මේ කෙලෙස් පහළින්නේ ඇහෙන් බව කියලා. දකින්නා කියලා මෙහෙ කරගන්න පුළුවන් වුණොත් අපි අර බාහිර ආරම්මණය විශේෂයි මත් වෙලා බාහිර ආරම්මණයට වහල් වෙලා බාහිර ආරම්මණය විසින් ඇදගෙන යනවා වෙනුවට මම දැන් දකින්නවා කියලා මෙනෙහි කළොත් අර මතුවෙන තියෙන කෙලෙස් රාශියම විශේෂයෙන්ම අපි කටින් ගන්න හැටි වගේ රාගෙ මතුවෙන්නේ මතුවෙන අවස්ථාවක් නැතුව හිත කවදාකවත් නැතුව දැකීමේ යාන්ත්‍රණය හිත දකින්නම රූපයක් තියෙනවා හොඳට ප්‍රകൃතිය හැප්පීන්ටෝ හිත ඇහැට ගිහිල්ලා තියෙනවා ආනෝ වැඩ පිළිවෙලට හිත කියනවා රූපයක් දැකලා ඒ කාන්තෙන් වශයෙන් පහළ වෙන සිමුල රාගයේ වෙනුවට මගේ දැන් කෙලෙස් පහළ වෙමින් පවතින පහළ වෙනවන ඇහෙන් බව තේරෙයි. ඒකෙම තව බොහෝ විචිත්‍ර කාරණා කියනවා තමයි. ඒ මොකද රූපයක් කනට වැදුනට කෙලෙස් පහළ වෙන්නේ නැහැ. රූපය කියලා නහයට වැදුනට කෙලෙස් පහළ වෙන්නේ නැහැ. රූපය කියලා දිවට වැදුනට කෙලෙස් පහළ වෙන්නේ නැහැ. රූපය කියලා රූප වර්ණ රූපය කියලා කනට කනට කයට වැදුනට පහළ වෙන්නේ නැහැ. ඇහැටම වදින්න ඕන. ඒ වගේම තමයි ඇහැට රූපයක් දැකලා කෙලස් පහළ වෙන චිත්තක්ෂණය මොනම දෙයක්වත් අහන්න පුළුවන් ගතියක් කණේ නැහැ. කණේ කොටක් වේ. විතරම්ම බැලීමයි රූප දැකීමයි කෙලස් පහළ වීමයි විශේෂයි ඇහැ ඉන්ද්‍රියක් වශයෙන් ක්‍රියා කරන නායකෙක් වශයෙන් ක්‍රියා කරන බලවතෙක් වශයෙන් ක්‍රියා කරන නිසා අනෙක් සියලුම ඉන්ද්‍රියන් ගලවත් කරනවා. ඒකයි අපි අර වටිනා රූපයක් දිහා බලනකොට කටත් ඇරිලා ඉන්නේ අනිත් තේරම අකර්මණ්‍ය වෙනවා ඇහැ අපිව සම්පූර්ණ නතු කරගන්න. මේව මොනවාක්වත් අපිට දැකගන්න හම් වෙන්නේ නැහැ. දකින්න වෙලාවේදී දකින්න බව මෙනෙහි කරන්න දන්නේ නැත්නම්, දකින්න බව මෙනෙහි කළා සාර්ථකුනේ නැත්නම්. අහන වෙලාවේදී ඒ එන ධර්මයට අහු වෙන්නේ නැතුව අහමින් ඉන්න බව, කණෙන් අපි වැඩ කරන බව දැනගන්න නම් අහන වෙලාවේදී අහන බව මෙනෙහි කරන කොහොමද? ආස්වාද වෙලාවේදී ආස්වාද කියලා මෙනෙහි කරනවා. ප්‍රසවාද වෙලාවේදී ප්‍රසවාද කියලා මෙනෙහි කරන්න ඇති. ඒ වගේම නාසයෙන් ගඳක් සුවතක් බලනවා නම් අපි ඒ බව දැනගන්න. ජීවෙන් රසක් බලනවා නම් කතාවක් කතා කරනවා නම් ඒ බව දැනගන්න. කයින් පාසක් වෙනවා නම් ඒ බව දැනගන්නවා. තනියම හිතවිලි හිතනවා නම් ඒ බව දැනගන්න. මේ හරි යාන්ත්‍රණයමයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මේකේ තාමත්ම ප්‍රායෝගික කාරණාවක් මතු කරගන්න ඕනේ. ඇහෙන් රූප බලන වාරයක් පාසා දකින්නවා කියලා මෙනෙහි කරන් ඉගෙන ගන්න බොහෝ කාලයක් යනවා. මොකද ඇහැ ඒ තරම්ම සූක්ෂමයි. ඒ තරම්ම අපි වශයෙන් පවත්නවා. ඊ ගාවට තමයි කන. කන ඊටදී කිංගිත්තක් අගේ සූක්ෂමයි. නමුත් නාසයට වැඩිය වැඩි. ඊගාට නාසය, ඊගාට දිව, ඊගාට තමයි කය. කය තමයි දේශිම තැන. ඒකයි සරුවචනාවේ කායानुපස්සනාව ඉදිරියෙන් කියලා තිබ්බේ. කායानुපස්සනාව කියන්නේ මොකද්ද? කායानुපස්සනාව කියලා අපි සාමාන්‍යයෙන් මේ වගේ වෙලාවට තේරුම් ගන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ වල තියෙන ස්වභාවික ලක්ෂණ. ඔයිනොත් සරුවචනාවේ තමන් වහන්සේගේ අත්දැකීම මතක් කරලා කියලා තියෙනවා. වඩාත්ම දීටි අල්ලගන්න වායෝ ධාතුව. මොකද ඒක චංකල කම්පන. ඒක පුම්මන හකුලන සුළුයි. ඒ නිසා වායෝ ධාතුවෙන් පටන් ගන්න. ඒ නිසා ආධුනික යෝගාවචරයට ඇස් දෙක වහගන්නයි කියන්නේ. මොකද ඇස් දෙක අරගෙන හිටියොත් හිත බොහොම ශීක්‍රයෙන් දැහ ගන්නවා ඇහැවිලි. සද්දයෙන් නැති තැනකට යන්න කියලා පටන් ගන්නවා. ඒ මොකද අර ආස්වාද ප්‍රසආද දෙකටම හිත යොමු කරගන්න තරමට පරිසරය සුදුසු කරගන්න. ඊගාට නාසයෙන් ගඳ සුවඳ බලන්නේ නැති, ඉතින් කතා කරන්නේ නැති, රස බලන්නේ නැති, කය සම්පූර්ණ නිස්සබ්ද පරිසරයකට ගියාම පුළුවන් වෙයි ආධුනිකයෙක් වාහනයක් කලවන්න හදනකොට සෙනගනදි වාහනකට ගිහිල්ලා ඕම හිමීට ඒ යන්ත්‍රය වැඩ කරන හැටි දැනගන්න ආසේ අපි මේ යන්ත්‍රය අදුම වේගයෙන් ක්‍රියාත්මක වෙන්න ඇරලා ආස්වාද ප්‍රසආස දෙකේ වෙනස. එහෙම නැත්නම් පිම්බීම හැකීම් බලන මේ දෙකේ වෙනස. එහෙම නැත්නම් ඉඳදී ටිකක් ක්‍රියාත්මක වෙන සක්මනේදී වම දකුණු වශයෙන් වෙනස් බලනකොට යම්ම මොහතක මේ ආස්වාද ස්වභාව ලක්ෂණ දක්වමින් මෙනෙහි කරනවා දැනගන්න. ප්‍රස්වාසයේ ස්වභාව දක්වන ලක්ෂණ මෙනෙහි කරනවා දැනගන්නවා කියොත් අන්න එතකොට තේරුම් ගන්න පුළුවන් ආස්වාද ප්‍රස්වාද දෙකට හිත එල්ල වුණාන ආස්වාද ප්‍රස්වාදයේ කරා විචුවම ඊ කලකින් වදිනා වගේ මෙනෙහි කරන හිත ගියානම් ඒ චිත්තක්ෂණයේ රාගයේ ද්වේෂයේ මොලේ පහළ වෙන්නේ නැති බව තේරුම් ගැනීම ලේසියි. ආධුනික ඇටලේදී ආන්න එහෙම පරියන්කයක තේරුම් ගත්තට පස්සේ තමයි වැඩි වැඩි හරි ආයාසයෙන් හරි අපිට දැක ගන්න පුළුවන් ඉන්නේ දකින්න චිත්තක්ෂණෙත් ඔය වැඩිමයි වෙන්නේ. ආහන චිත්තක්ෂණෙත් ඔය වැඩිමයි වෙන්නේ. නමුත් ඇහැ බොහෝමත්ම සූක්ෂම නිසා එන්වයිදී සතිය පිටවන්න බොහොම කල් යනවා. ඉංග්‍රීසි කනගාට වෙන නරකයි. අපිට කරන්න තියෙන පුළුවන් ප්‍රමාණයට සතිය පිටවනවා. අපි දැනගන්න ඕනේ එක චිත්තක්ෂණයක් වගේ වීඩියෝ එක චිත්තක්ෂණයක් රාග දෝෂ මොහ ප්‍රහාණය වෙනවා. ඊට පස්සේ මේ ආජීවක ශ්‍රාවකයා ආනන්ද සාන්තිගෙන් අහන්නේ මේ ලෝකේ සුපටිපන්නෝ. කවුද මේ ලෝකයේ නියම ධර්ම ප්‍රතිපදාවට දැසගත්ත කියලා. ඒ මොකද හැම කෙනෙක්ම ශ්‍රද්ධාවෙන් තමයි බයි. හැම කෙනෙක්ම ඒක ලොකු ජීවිත පරිත්‍යාගයෙන් තමයි බයි. ඒ වගේම මුද තර්ක ක්‍රමයක් විතර වටාගෙන තමයි බහින්නේ. මේ ඔක්කොම කරගෙන ගියත් වර්ධින ප්‍රමාණය 99ට වැඩි වෙයි. බොහෝමත්ම කලාතුරකින් තමයි මේ කාර්යය. ඒකට කාටවත් ප්‍රශ්නයක් එනවා. කවුද මේ පාරේ යනකොට හරියට පාත් බෑගත්තේ කියලා. ආනේ ඒකට ආනන්ද සාන්තේ වෙන්නේ කවුරු හරි මේ ලෝකේ රාග ප්‍රහාණය පිණිස කටයුතු කරනවා. ද්වේෂ ප්‍රහාණය පිණිස කටයුතු කරනවා. මෝහ ප්‍රහාණය පිණිස කටයුතු කරනවා නම් එවැනි කෙනාට සුපටිපන්නයි කියලා කියන්න වටනවද නැත්නම් ඔහෙට හිතෙන්නේ කොහොමද කියලා. එතකොට ආජීවක ශ්‍රාවකය මතක් කරන ආනන්ද ස්වාමීන් වහන්සේට වහන්සේ කියන විදිහට යම්ම කෙනෙක් මේ මුල්ලටම අත කියලා වෙන මොනවද නෙවෙයි මේ මූලික කෙලෙස් තුනටම අත කියලා රාග ප්‍රහාණය පිණිස කටයුතු කරනවා නම් දෝෂ ප්‍රහාණය පිණිස කටයුතු කරනවා නම් මෝහ ප්‍රහාණය පිට කටයුතු කරනවා නම් එවැනි කෙනාට තමයි මනාවට පිළිපන් කෙනා සුපටිපන්න කෙනා කියලා කියන්න ඕනේ කියලා මට වැටහෙනවා. ඒක තමයි අර අපි ඉස්සල්ලාම අර ස්වකහාද ධර්මයේ පිළිවෙත් මත කරගන්න පටන් ගත්තේ. අපි මේ ධර්මයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් දස ගන්නවා නම් අපි හොඳට දැනගෙන තියෙනවනේ මේ ගමනේ අපි පියවරක්වත් අඩු ගන්න. දැනට ඉදිරියට තියලාද. එහෙම නැත්නම් සතිපට්ඨානය කියන අහන්නත් ඉස්සර වෙලා සුතමේ ඥානෙ කියනත් ඉස්සර වෙලා ඒක චින්තාමේ වශයෙන් හිතන් අධිසවලා හිටපු තැනමද එහෙම නැත්නම් අපිට ඩිංගක් හෝ යාන්තමට හෝ අපි ළඟ ප්‍රත්‍යක්ෂ ඥානයක් තියෙනවා. මේ ප්‍රත්‍යක්ෂ ඥානයක් තියෙනවා කියලා කියන්නේ පින් වෙන වෙලාවේදී පින්දීම මෙනෙහි කරන්න ගන්නවා ඒක අත්දකින්න ගන්නවා ඒක හැකිලීමෙන් වෙන්කොට දැනගන්නා ධර්මතම ඒකට කරුකයි. ආස්වාද ප්‍රසාර කරන කෙනෙක් නම් ආස්වාද අවස්ථාවේදී ආස්වාදයේ බව දන්නවා ඒකේ ස්වභාවික ලක්ෂණ කොච්චර කැඳී ගල පෙරනවා වගේ. කිස්සස් වල තියෙන ගැටයක් එහනවා වගේ සූක්ෂම බලනවාද කියනවනම් පුළුවන් තරම් දුරට ප්‍රස්වාසී මේකල දැනගන්න උත්සාහ කරනවා. සක්මන් කරනකොට අපි මේ පය තැබීමේදී ලැබෙන අත්දැකීම වමේ ගරු කරන්නේ කොච්චරද කවුරුවෙන්ද ඒහා සමාන ගෞරවයකින් දක්වනවා කියන. ආයෙ වමක් කියන. ආයෙ දක්වනවා කියන. මේ විදිහට සෑම පුංචි අත්දැකීමක් මම දැන් මෙතන. ඒ තමන් කරන ඕනම කටයුත්තකදී ඒක සතිපට්ඨාන සූත්‍රය අපිට ඉස්සරහට හම් වෙයි. සර්වඥාගේ පුදුම ලයිස්ට්ුවක් පෙන්නලා දෙනවා කියන්නේ. එකම දෙයක්වත් එදිනදා වල අතහැරලා නැහැ. ඕනම දෙයක අපේ හිත ඒ චිත්තක්ෂණේ. තමන්ගෙන් පිට නොයා. එතන හිතයනම් එතෙන් අපි කියන්න පුළුවන් සුපටිපන්නයි. මනාවට පිළිපන්. එන්නේ ඒ කියන එකලස ආවන ඒ හිතේ ආය කියලා සිටින්න බෑ. විශේෂයෙන් මේ චිත්තක්ෂණය ආය කියලා සිටින්න බෑ. අපිට ඊට පස්සේ මේ සුපටිපන්න භාවය දියුණු කිරීම අපේ ඇත්තා වූ පුෂ ධෛර්යය අපිට ඇත්තා වූ අදිෂ්ඨාන ශක්තිය කියන්නේ මොකද්ද? මෙන්න මෙහෙම පිළිකවගත්ත චිත්තක්ෂණය ඊගාව චිත්තක්ෂණයේදී හදාගන්න නැතුව. ඒකට කියනවා ඊගාව චිත්තක්ෂණයට කඩා ගන්න නැතුව ගෙනියන්න. ආනේ මේක අඛණ්ඩ පවත්වන්න පුළුවන් නම්. ආරම්මනේ නිරන්තර ඒකාකාරයෙන් පවත්තමානු පටිපක්ෂේන අනවිභූතෝ චිත්තං අප්පිතෝවිය නිච්චලං කපේ කියලා අර සමත අරමුණ වගේ නිතර දෙවිලේ පවතින එක අරමුණක් නෙවෙයි මෙතන සිද්ධ වෙන්නේ. අරමුණු සීඝ්‍රයෙන් වෙනස් වෙනවා. වෙනස් වෙන වෙනස් වෙන අරමුණ අනුව එන එන අරමුණට හිත විහිදුවා. හිත මෙනෙහි කරනවා. මෙනෙහි කරමින් කරමින් ඒ සතිය සහ සමාධිය අඛණ්ඩයි. අරමුණ වෙනස් වෙනවා. මේක තමයි විපස්සනා කියන සෙල්ලක්කාරය. මේක තමයි විපස්සනාදී තියෙන පණ ගන්න ගතිය. ඒ නිසා යෝගාවචරය අපි එක දවසක් මතක් කරගත්තා වගේ හිතවල තියෙන ලෑල්ලකට විදිනවක්, පීයකින් කරනවක්, වෙලිකිනවක් නෙවෙයි. මෙතන පයින් බීමට වෙලියක්. නමුත් තියෙන දින වෙදිරල වදිනවා නම් දැල්ල හිතවලා තිබ්බත් එකයි ලකා බැලුවත් එකයි. කාරණා සිද්ධ ආනේ විදිහට තමයි දැක්කන්න පුළුවන් නම් ගත්ත චිත්තක්ෂණය, ගත්ත සති මාත්‍රය, ගත්ත සමාධිය ඊගාව චිත්තක්ෂණයක ඊගාව චිත්තක්ෂණයක් වෙන්න පුළුවන් ගැරෑ වෙලා වෙන්න පුළුවන් යාපුවක් වෙලා අනේ මේ එක මම හුස්මක් ඉහළට ගන්නවා දැක්කමද හෙලන කොටක් මේ සතිය මේ සමාධිය එහෙම පාත්ව ගන්න ලැබේවා එතකොට ඒකාකාර ගතියක් එනවා ඒ වගේම නිරන්තර ගතියක් එනවා. මේක තමයි ඇත්තටම යෝග ජීවිතය කියලා කියන්නේ. අර මුල්ම අවස්ථාවේදී අරමුණක් එනකොටම ඒ අරමුණ සතිය විහිද වීම, ඒ අරමුණේ ඇත්තවු ස්වභාවික ලක්ෂණ දැකීම තනට යනකම්ම ගුරුවරයා වගේ කියනවා. ගුරුවරයා කියලා දෙන්න ඕනේ ශිෂ්‍යයාට යෝගාවචරයට ඔබට කරන්න තියෙන මෙච්චරයි. ඒක තේරෙන්නේ නැත්නම් පරිප්පිය දාන හරි, ටෙම්පරාදු කරලා හරි, උදෙත් කියන්නේ නැහැ, හැන්දෑවෙත් කියන්නේ ඈත් කියන්නේ ඒක කම්ම සක්කාද වෙනවා. ඒකට දෙහිඳ ගන්න නරකයි. ඊට පස්සේ යෝගාවචරයගේ කියන ධෛර්යය කියන්නේ මොකද්ද? අධිෂ්ඨාන ශක්තිය කියන්නේ මොකද්ද? මේක තමයි පුළුවන් නම්. මට එක හුස්ම මේ අතුල් වෙන දාට දැනගන්න පුළුවන් නම් ඊට ගන්න ඕනේ මේක මේ පෙර කළ පිනක් නිසා. කල්යාණ මිත්‍ර ආශ්‍රයක් නිසා. සුවකහත ධර්මයක් නිසා මට මේක පුළුවන් වුණා මේක විශාල අපි හැකියාව පින දරගත්ත කතියක්. දැන් මට කරන්න තියෙන්නේ මොකද්ද? කොහොම හරි එක චිත්තක්ෂණයකට නගාවකට ගන්නවා මේ සතිය චිත්තක්ෂණ දෙකකට පවත් ගන්න පුළුවන්. චිත්තක්ෂණ තුනකට පවත් ගන්න පුළුවන්. හතර ආනෝකට කියන සුපටිපන්න ඉතින් ওই සුපටිපන්න ගතියේ ඉස්තිකුරු ස්වභාවයක් එහෙම දැක්කන්න පුළුවන් වෙයි. ওই සුපටිපන්න ගතියේ තියෙන අද පැවිදි පැවිදි භාවයක්. ලංකාවේ ඉන්න ඕස්ට්‍රේලියාවේ ඉන්නවා කියලා වෙන සත්‍යයක් මොනම දෙයක් නැහැ. මේක මානව ධර්මයක් මේ අපි මේ කතා කරන්නේ. ආනේ මනෝ ධර්මයට බැසගෙන නැත්තම් මොන මොන මේ පූජා විදි කරත් මොන විදිය වැඳිමු වැඳක් මොන විදිය යාඥා යත්තත් වේද සුපරිපන්න ගතිය. කවදාකවත් නැහැ. ඒ නිසා මේ මං කියන කාරණා කවදාකවත් Taman පිට අනුමනින්ම යොදන්න එපා. හැබැයි Taman පිළිබඳව නම් පුතුමාකාර විවේචනාත්මක ගතියක් තියාගන්න. අපි මේ දවසක් තුල ගත කරන චිත්තක්ෂණ කියලා කෝටි ගණන් සංඛ්‍යාවෙන් කෝකද සුපටිපන්න. මේ අනික් හරිය මේ කාටද මේ අපි කරන්නේ මොනවද මේ අපි හම්බ කරන්නේ? සර්වචන් වහන්සේ අතුළු ඒ සෑම මේ තාකල් ප්‍රමිත සෑම ආචාර්යවරයෙක්ම සඳහා කරනවා මුළු දවසම සතියෙන් ඉන්න පුළුවන්. එතකොට නම් අපිට තියෙන සුපටිපන්න ගතිය. ඒක බැරි නම් තමයි අපි අර පරියංක වාදයෙන් පූර්ණ කාලීනව යොදලා මොන භාවනා කරලා සුපටිපන්න වෙන්න උත්සාහ කරන්නේ. එහෙම නැත්නම් වැඩ සියල්ලම කහා කරලා සක්මන් කරමින් මේක අඛණ්ඩ භාවය උත්සාහ කරනවා. එහෙම නැතිනම් සමහර විට එදිනදා වැඩ කරන වෙලාවේදී දවසකට අවස්ථා දෙක තුනක් තියාගන්නවා. අවදාත් මැදින වෙලාවේදී පුළුවන් තරම් මේ අඛණ්ඩ භාවයේ ඒකාකාර භාවය පවත්වා ගන්න උත්සාහ කරනවා. මම වැසිකිලි කැසිලි කරනකොට කරනවා. එහෙම නැත්නම් වාහනේ ඉඳගෙන යනකොට කරනවා කියලා තමන් ඒකට ලකුණු කීපයක් තියාගත්තොත් තමයි තේරුම් පටන් ගන්නවා අපි පෙර කළ පින් ඇත්තනම් නැත්නම් මේ සාකල්ල විකරපු දාන සීල කටයුතු වල සත්‍යයක් තියෙනවනම් අන්න අර කටක වෙන ගතිය, යව කැවෙන ගතිය, සුපටිපන්න ගතිය එnde එnde එnde වැඩි වෙනවා. ඉතින් මේක වැඩි වෙනකොට මගේ වචනේ මම කියන්නේ කොහොමද? ඒක අපිට විස්තර කරන්න පුළුවන් වෙන්නේ එදා ආනන්ද ස්වාමීන් වහන්සේ සරුවචන් වහන්සේත් එක්ක ජීතවනාරාමේ ඉන්නකොට කොච්චර බුදු සිරියක් කියන්නේ. ආනේක තේරෙන්න පටන් ගන්නවා කොයි තැනක හිටියා. ඊට වැඩිය මට මට අල්ලාගත්ත සතිය චිත්තක්ෂණ දෙක තුනකට යනවා. සමහර හතර කර පහකට යනවා. අන්න ඒ ටික තමයි අපි මෙතන මේ සුපටිපන්න කියලා මනාකොට පිළිපන් ගතිය. හැබැයි මෙතනදී අපි මේක කණිවොත් මතක් කරගත්තා වගේ අසත්‍යමත් වීම මම ඉස්සර වගේ නෙවෙයි බොහොම අසත්‍යමත් වෙනවා කියලා හිත තමයි දෙස් දෙන ගතියකුත් පේන්න පටන් ගන්නවා. මේක වෙන් කළ දැනගන්න ඕනේ. හරියට අවුරුද්දකට සැරයක් ඔය ලංකාවේ අපි ගෙවල් වල සුදු හුණු ගන්න. ගෙවල් හුණු ගන්න. හුණු ගන්න ඉස්සෙල්ලා ඒ පිටිවල පොඩි ළමයි මොනවා ඇඳක් කෙරුවත් අර කුණු ගෑවිච්ච පිටියේ ගෑවුනාට ඔක දෙයක් නැහැ. කුණු ගෑවට පස්සේ නම් පුංචි ටිකක් ඉක්වත් ඒක ලොකුවට කැපිපේ. ඒ නිසා මේ සති මාත්‍රේ පිළිතන පටන් ගන්නතර පස්සේ අපේ රාග දෝෂ මෝහ පුදුමාකාර විදිහට අපිටම කැපිපේන්න පටන් ගන්නවා. ඉතින් අර කෙනෙක් හඳුනන්නේ නැති කෙනා මේකෙන් චිත්ත පීඩා ඇති කර ගන්නවා මට ඉස්සරට වැඩිය දැන් අඩුපාඩුකම් පේනවා මම අධික වේග වැඩි මම ද්වේෂ වැඩි මම මෝහ වැඩි ආදී වශයෙන් පේන්න පටන් ගන්නවා ඒක ඉතින් අපි දැනගන්න ඕනේ ඉතින් පළවෙනි බේස් පන්තිර කොහොමදක් ශෝක ලක්ෂණ ටිකක් වැඩි නමුත් මෙතන මේ කතා කරන්නේ ඒක නෙවෙයි තමන් ඉදිරිපත් කරගත් අරමුණ සක්මනෝ පරියන්කෝ ජීඳා වැඩ කරනකොට ඒ ගත්ත අරමුණ මතම සති මාත්‍රාව චිත්තක්ෂණ දෙක තුන හතර පහ හය හත ආදී වශයෙන් පවත්නවනම් අන්න අපිට කියන්න පුළුවන් ඒක සුපටිපන්නයි. මනාවට පිළිපන්. මොකද ඊයේ සතියෙන් තමයි අද සතිය වෙන්නේ. ඒක නිසා සතිය පිළිබඳ පච්චපට්ඨාන නැත්නම් සතියට ආසන්න කාරණා වෙන්නන්නේ කාය ආදී සතර සති වට්ටාන පදත්තාන. කලින් කලින් කරපු වරද්ද වරද්ද කරපු සතියමයි මත්තට හරියන සතිය බවට පත් වෙන්නේ. ඒක නිසා මෙතන තියෙන්නේ සක්‍රීයකරණය. සෑම අත්තරද්දකම ප්‍රයෝජනයක් තියෙනවා. එහෙම තමයි හැකි සංඥාව ඇති වෙන කරන්නේ. හැකි බැරි සංඥාව ඇති වුණාට හැම අත්තරක්ක් වීම පශ්චාත්තාපයක් ඉතුරු වෙනවා. මේ සතිය පශ්චාත්තාපේ කොහොමඩක් අත්දැක බලාටකට එන්නේ නැහැ. ආවොත් සතිය නැහැ. ඒක නිසා අපිට කරන්න තියෙන්නේ මුලින් මුලින් අපි වැටි වැටි තමයි නැගිටින්නේ. ඒ වැටෙන්නේ කොහොමද? අපි සතිය පිටවන් ගියාට ඒක මොහොතක සතිය ඉන්න ඊගා චිත්තක්ෂණේ නැහැ. ඊගා චිත්තක්ෂණේ නැහැ. ආයෙ ටික වෙලා ගිහලා ආයෙ හිටිනවා. පහු වෙනකොට පහු වෙනකොට මේ චිත්තක්ෂණ සති මාත්‍රාව දිගින් දිගට යන්න පටන් ගන්නවා නම් අපිට තේරෙන පටන් අර ගන්නවා. දැන් යොදන යොදන ආයෝජනයේට ලැබෙන ප්‍රතිලාභ ටික ටික ටික ටික තේරෙන පටන් ගන්නවා. නමුත් අර මම කලින් නැවතත් මතක් කරනවා. ඉදින්දා වැඩවල අවුල් වෙන ගතියක් වගේ. ඉදින්දා වැඩවල තමයි විවේචන බහුල ගතියකුත් එනවා. මේ වෙලාවට තමයි ඒක සාකච්ඡාව අවශ්‍ය කරන්නේ. මේ වල තමයි කමඨහන් සුද්ධ කියලා අවශ්‍ය කරන්නේ. අන්න එතකොට නම් තමයි තේරෙනවා දැන් ගුරුවරට කියන්න යමක් තියෙනවා. මොකද තමන්ගේ වැරදි අහුවෙන්න පටන් ගන්නවා. ඒ අහුවෙන අතර වාරේ නමුත් සති සමාධි දෙක එකට පවතින චිත්තක්ෂණ වැඩි වෙන කටයුකුත් තියෙනවා. එතකොට තමයි අපිට 90ක් විනාඩියක් දෙකක් එක දිගට බලන්න පුළුවන්. සක්මනේ පියවර 3-4ක් සති ධාරාව පවත්වන්න පුළුවන්. ඒකට වැඩක් කරන්න යාම දවසට 10-15 වතාවක් හම් වෙනවා සති මාත්‍රි පිළිකර. අන්න ඒකට නිදා ගන්න ගියාම ගලන් කරලා බලන්න පුළුවන්. මම වෙනදාට වැඩිය මේ පොත් ලැබීම කෙරිලා තියෙනවා මගේ අතේ. අද දවසේ අසත් වෙලා තියෙන ගණතුර වලින් කොච්චර ලාභ ගණතුර වෙලා තියෙනවද කොච්චර පාඩු ගන්න වෙලා තියෙනවද පෙට්ටි කඩ කාර්ය හන්දාර පොත දිගාර බලන්න. ආන්නේ වගේ නිදා ගන්න ගියාම බලන්න පුළුවන් වෙන්න ඕනේ. වෙනදා වගේ පොත් ලැබීම නැතුව නිකන් නින්දට යනවා නෙවෙයි. එතකොට ඕන අර සුපරිපන්න ගතිය එන්න පටන් ගන්නවා. මේක පිළිබඳව ගොඩක් විස්තර තියෙනවා. නමුත් අපි මේ සූත්‍රයන් අවබෝධ කරගන්න ගියාම විතර ඉක්මනට යන්න වෙන නිසා මේ ඊගා ප්‍රශ්න යනවා ඊගා තමයි යන්නේ මේ ලෝකයේ සුගතෝ කවුද මේ ලෝකේ ඒ ආකාරයෙන් කියලා ගමන කෙලවර කරගෙන ඉතින් ආනන්ද සාහිත්‍ය මතක් කරනවා සම්පූර්ණ රාග ප්‍රහාණය කරනවා සාරවත් නැත්නම් අනුභවගතං ආයතින් අනුපාදෝ ධම්මෝ කිය. ඒක මුලින් කපා හැල්ලන තල් ගහක් වේ. කපල දැම්මම පස්සේ ආයෙත් ඉතිරි දෙන්නේ නැහැ. ඒක මකනවා. ආය නොවන කාර්යයන් දෙකක් කරනවා. එතනම ද්වේෂය ආය නොවන ආකාරයටපත් කරනවා. මෝහය ආය නොවන ආකාරයටපත් කරනවා. අපි දන්නවා අනාගාමි මාර්ග ඥානෙට යනකොට රාග දෝෂ අයින් කරලම දාන්න පුළුවන්. ඒක අපි ඉන්නව සෝවාන්ස කතා ගන්න ක්‍රමවල ටිකෙන් ටික ටික කපාගෙන. හරියත් මාර්ගයට ගියාම රාග දෝෂ මොහ තුනම සම්පූර්ණයෙන්ම කපලා දාන්න පුළුවන්. ඉතින් ආනන්ද සාගන යම් කිසි කෙනෙක් රාගෝ පහීනෝ හොඳි දෝෂෝ පහීනෝ හොඳි මොහෝ පහීනෝ හොඳි අනුභව කතං කාලාවත්තු කතං ආයතින් අනුපාද ධම්මෝ කියලා ආනන්නේ හිතක් ඇති කරාන එවැනි කෙනාට සුගත කියන්න වටිනවද කියලා නැත්නම් උහිත වැටෙන කාට යාට සුගත කියන්න වටිනවද කියලා ආජීවක ශ්‍රාවකයන් අහනකොට විමනසයක් වෙනවා ස්වාමීන් වහන්සේ යම් කිසි කෙනෙකුගේ මේ කියන රාගය සම්පූර්ණයෙන්ම නැති කරා නම්, ද්වේෂය සම්පූර්ණයෙන්ම නැති කරා නම්, මෝහය සම්පූර්ණ නැති කරා නම් එවැනි කෙනාට කට ඇරලා සුගතයි කියන කතාව. මේ සාපි සරුවචනාන්තර සුගතයි කියලා කියන්නේ උන්වහන්සේ යන්න ඕන තැනට ඒ පාරගත භාවයටපත් වෙච්ච නිසා. ඒ වගේම තමයි තවත් ඔය සුගති කියන වචනෙට අදුවාව දෙන ලක්ෂණ තේරුමක් කියලා මේ වෙලාව මතක් කරගන්න එකයි සුන්දර ලෙස ගමන් කරයි කියලා. සුන්දර ලෙස ගමන් කරයි කියන එකට මං කියන්නේ hinaari කියයි. අඳහාගෙන වැටි ඉගෙන බෑග් ගාගෙන නෑ කියන තනතුරු ගන්න ඕනෙත් නැහැ. යනවනම් යන්න ඕන සීනියක් යනවා. අත්තිරද අදාල තියෙන ඇතෙක් යනවා වගේ එන සෑම දුකකටම සලාකාරංග කුජුරු විවිධෙ මේ බටදරු වලින් හදපු ගියක් විඳින ඇතෙක් වගේ එන එන දුකට එන එන කරදරේට එන එන ආනාපානට එන එන සක්මන්ට එන එන ගෙදර දොර වැඩවලට සතිය පිටුමෙන් පිටුමෙන් යනකොට පුදුමාකාර ඇතුළත පිරිච්ච ප්‍රීතිමත් hinaවිච්ච ගතියක් එනවා. ඊට පස්සේ මේ මාසාර වයසට යනවා. ඉතින් හැමදාම සන්තෝෂයෙන් එළඹි මොහොතේ ගත කරන්න පුළුවන් ශක්තියක් එනවා. ඒ නිසා සරුවචන් වහන්සේ කියනවා සුන්දර වූ ගමන් ඇති නිසා සුගතයි කියලා. ඇයි එහෙම කියන්නේ? දැන් අපිට මේ භාවනා මධ්‍යස්ථාන හදන්න කියලා රටත්තුවල් වලින් ආමුරු ගෙන්නගෙන කමටහන කාර්යී වෙන ආනාප්ප දේවල් කරලත් කරගන්න බැරුවයි. අරුවචන් ආදී ගුරු වෙටි කියන සිව්පස දායකෝ නෑ භාවනා ක්‍රම දන්නේ නෑ එකම එක අවශ්‍යතාවය තිබුණේ කිං කුසල ගවේෂී කිමක් මේ කුසලයේ කියන්නේ කොහොමද මේ රාගයේ සම්පූර්ණ මුලින්ම දාන්නේ කොහොමද ද්වේෂයේ මුලින්ම දාන්නේ කොහොමද මෝහයේ මුලින්ම දාන්නේ කියන එක ආසාව නැත්නම් මේ වැඩි ඉවර කර ගැනීම සඳහා කුසල ඡන්දේ පමණයි මොන තරම් දුෂ්කර වෙන්නේ ඒක හොඳට තේනවා දුක්ඛක්ඛ්‍යා පිළිබඳව ඒ තුරදී නාද සූත්‍රය උත්සාහන අපි දේශනා කරගො. නමුත් සර්වඥාන්සේ ඒක කොච්චර අන්නේ අත්තු කෙරෙහි අත්දැකීමක් වඩපත් කරලා අනිත් සියලු දෙනා විදිහේ තිබුණා දරුවන් උඹලට මං විතර කරදර වෙන්න දෙයක් නැහැ. උඹලට විදිහේ තියෙන ගොඩාක් කරදර මම මගහරවල තියෙනවා. මෙන්න මධ්‍යම ප්‍රතිපදා මං ඉදිරියපත් කරලා තියෙනවා. තවත් මේ හොඳ පාර තියෙද්දි මං මුලා වූ එමුසේ කටුකොහල් වල ඇවිදින්නේ. මේ පටු කරලා දීලා කියනවා කියලා උන්වහන්සේ දේශනා කරුවට පස්සේ අපේ සුන්දර ගමනට වැඩිය සරුවචනාගේ සුන්දර ගමන සුන්දරයි. අපි හිතා ගන්න ඕනේ අපි සරුවචන ශ්‍රාවකයෝ. අපි ශාක්‍ය පුත්‍රයෝ. අපි ශාක්‍ය දූහිතරු වෙන්නෝ. එහෙම වෙනවනම් මේ ගමන සතුටේ යනවා. ආන්නේම ගමන යනවනම් අපිට අර මුලින්ම හම් වෙන එක චිත්තක්ෂණයක හෝ සතිය පිහිටවල ඒ චිත්තක්ෂණයේ කඩංග වශයෙන් කෙලෙස් ලැබුව හරි සතුටක් ඇති වෙනවා. හරි හැකි සංඥාවක් ඇති වෙනවා මේක සංසාරේ කවදාකවත් කරු නැති වැඩක් නෙමෙයි. අම්මලා දාතවලත් අපිට කරලා දෙන්න බැරි වැඩක්. දැන් අර මේ ඉතින් අපේ නායක හඳුර හැමදම කියනවා මේ වෙලාවට වගේ හම්බෙච්චාම මේක බුදුහාඳුරට කරන්න බෑ. පුළුවන් නම් උන්වහන්සේ අපිට කරලා දෙනවා. බුදුහාඳු කිව්වා ඔන්න ක්‍රමේ කියනවා පුළුවන් නම් කරපළයි කියලා. පුළුවන් නම් අදුම ගානේ බුදුහාමුදුර රාහුල කුමාරයාට කරලා දෙනවනේ. ඒත් බැරි. ඒත් අවුරුදු 7 ක පැවිදුණාට 21ක් වෙනකම් මේ වැඩේ කරා. තමා විසින්ම සක්කාත ධර්මයේ සක්කාත කරගන්න. තමා විසින්ම සුගතිපන්න භාවයට පත් වෙනවා. තමා විසින්ම සුගත භාවයට පත් වෙනවා. ඒ නිසා අපි මේ කවුරු හරි බුදුහාමුදුරන්වත් අපි වෙන කරන්න බැරි වෙනවා. ඒ නිසා එකම චිත්තක්ෂණයක ඔක අපිට පුළුවන් නම් ඉතින් දවසවල හරි සක්මණේදී හරි පරියන්කේදී අපි ඒක සක්විත රජ කෙනෙක්ගේ පොතුනේ මිනි කොණ්ඩල වහාගෙන. තාම උසස්ම පින. අපිට හිතා ගන්නත් බැරි කෙනා. මෙච්චරයි අපිට ඉතුරු වෙන්නේ කියලා අර චිත්තක්ෂණයට කර කරා. ඒ චිත්තක්ෂණ දෙක තුනක් කරන්න පුළුවන් නම් ඒ සඳහා ජීවිතේ පුරන්න. කයත් පුරන්න ඒ වගේම තමයි ඒ හරිනකොට තවත් ඊට වඩා අභියෝගයකට පුරුදු කරලා අර යුද්ධෙට ගිහිලා ඒ දැක්කට පස්සේ නියමසේ බලන්න. නියම යුද්ධ ශිල්ප පෙන්වන්නා වගේ අපි ඉදිරියට යනකොට බාධා මොනවද ඒවත් ඒ කරගෙන යනවනම් අපිට හිතා ගන්න පුළුවන් මේ ජීවිතයේදීම නැත්නම් මේ ගෞතමසේ සම්බුද්ධ සාධනයේදී මේ සුගත භාවයේ පිළිබඳව සාක්ෂියක් කියනවා. නැත්නම් අපි මේ ලියාගෙන යන වාක්‍යෙ නැවතීමේ ලකුණක් කියනවා. එහෙම නැත්නම් වෙන්නේ මොකද? මේ අද්දා අද්දා අද්දා අද්දා සංසාර වට්ටම කරකව කරකව කරකව යන එකයි. ඉතින් ඒක අර ආජීවක ශ්‍රාවකයා අහන එක සාධාරණයි. මොකද මේ ආජීවක ශ්‍රාවකයා අදහන ශාස්ත්‍රඥ වහන්සේ ළඟවත් කවදාකවත් සුවකාතයක් නැහැ. මනාවකට දේශනා කිරීමක් නැහැ. ඒගොල්ල කරන්නේ ඒ තමන් විශ්වාස කරනවා හොඳයි කියලා. නමුත් කවදාකවත් මේ ජීවිතේ උපකාරන්න බැරි ධර්මයක් තමයි දේශනා කරන්නේ. නමුත් බොහොම ගැඹුරුයි. ඉගෙන ගන්න කිව්වොත් ජීවිතින් කරන්නේ බැරි තරම් සක්කාද බව පේන්න තියෙන නමුත් ඒකයි ආනන්ද සාක්ෂාත්කාරයට කියන්නේ සක්කාද ධර්මයේ මොකක්ද කියන්නේ. ඒ වගේම තමයි ඒක මනාවකට පිළිබැදීම පිළිපන් භාවය එයත් ජීවිත පරිත්‍යාගය කරත් අවසානයේ මරණ මොහොත එනකොට කිසිම පිළිචිකයක් කිසිම ආත්ම සම්පූර්ණයක් ඇති වෙන්නේ කවදාකවත් කියන්නේ නැහැ ධර්මයේවත් මේ ජීවිතේ වැඩේනා පුළුවන් කියලා. ඒ නිසා අපේ ධර්මයේද අර සුවක්ඛාත කියන ගුණය අපි භාවනාව හරියන්න හරියන්න අපි පනවනවා. අපේ සුපටිපන්න ගුණය ඒ අපේ භාවනාවේ ප්‍රත්‍යක්ෂය අනුමයි පනපේ. අපි ඒක සූත්‍රයේ වශයෙන් ධර්මයේ කියන සුවක්ඛාතෝ භගවතා ධම්මෝ කියලා කියන ඇත්ත. මොකද ඒ විදිහට ගැඹුරක් කියන මේ බණ අහනකොට ධර්ම සාකච්ඡා කරනකොට මේක තර්ක ඥාණයට අල්ලලා මේක ක්‍රියාවත් කරන්න පුළුවන් තරමට ගන්න අපි වැඩේ වයින්කට හරියට මුත් වැඩේ සාර්ථක වෙන්න වෙන්න වෙන්න අපි මාර්ගයෙන් ධර්මයේ සුවක්ඛාත වෙනවා ධර්මයේ අපට සුවක්ඛාත වෙනවා ආන්නේ විදිහට මේ අපි ධර්මය රැක්කොත් ධර්මය අපිව රකින්න ධම්මෝහවේ රක්කති ධම්මචාරී කියලා දොරවල් වාසිය අහගෙන හිටියට හරියන්නේ අපි සීල ධර්මයේ රැක්කොත් අපිට පහ නැතිකම කියන අභය මාර්ගයෙන් අපිව රැකෙනවා අපි සමාධි ධර්මයේ රැක්කොත් අපිට නීවර ධර්ම නැතිවීම කියන චිත්තනම සුඛ විහරණය මාර්ගයෙන් අපි රැකෙනවා. අපි සතියේ විපස්සනාවේ අනුසය කියලා එක චිත්තක්ෂණයක් ඕ අපල දැමුවොත් ඒ චිත්තක්ෂණය අපිට නිවන් ලැබෙනවා. නැත්නම් ඒ චිත්තක්ෂණේ තදංග වශයෙන් අපි නිබුතියට ලැබෙනවා. අනේ ලොකු බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් වෙනවා. මේ විදිහට ටිකෙන් ටික ටික ටිකෙන් හරි කැවිලා, Java කැවිලා, වේග වෙලා ගියොත් අපිට මේ මරණය සිදුවෙන්නේ ඉස්සර වෙලා මේ ජීවිතයේ සීමාවට මේ සුගත භාවය නැත්තම් ගමන කෙලවර කිරීමේ ශක්තිය ලැබෙයි කියලා. මේන මේ විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේ මේ කාරණා මතක් කරනකොට අර ආජීව ශ්‍රාවකයාට අපේ ක්‍රමයේ කියලා දෙන්න හොඳට වටිනවා. ඊළඟට මම කියනවා ස්වාමීන් වහන්සේ උපවාසයේ දේශනා ක්‍රමේ බලනකොට මහ පුදුමයි. කිසිම ආකාරයකින් උපවාසයේ අන්‍ය ධර්ම වලට ගහන්න ගියේ නැහැ. කිසිම ආකාරයකින් උපවාසයේ තමන්ගේ ධර්මයේ හුවා දක්වන්න කියන්නේ. ආයතනේව සම්බන්ධයේදී කී යුක්තෝ වහන්සේ කියලා දුන්නා අර්ථයට පැමිණුවා අර්ථයටම ගෙනයි දක්වා ඒ නිසා වහන්සේගේ මේ ධර්මයේ බණකොට වහන්සේ සුගත කෙනෙක් වෙන්නේ කියලා. සත වහන්සේ කියන දේවල් සාක්ෂාත් කර කෙනෙක් වෙන්නදී අනේ ස්වාමීන් වහන්සේ අනුකම්පා කරලා මම ඔබ වහන්සේගේ ශාසනේ බුද්ධ ධර්මයේ බුද්ධ ධර්මයේ ධර්ම රත්නයේ ධර්මයේ සංඝ රත්නයේ සරණගේ උපාසක කෙනෙකුට දිවිසිතෙත් සරණ දෙකවා කියලා කපායේ තල් ගහක් වගේ ආනන්ද සාහිත්‍යයට වැඳ වැටිලා උන්වහන්සේගෙන් තිරණ සරණගේ උපාසක කෙනෙක් වඩපත් වුණා කියලා සූත්‍රය සඳහන්. ඒක නිසා මේ වෙලාවේ තේරුම් ගන්න ඕන අපි පැය ගමන කාලයක් ගත කරලා තියෙනවා. මේ වගේ ධර්ම මේ විදිහට අපිට දහගෙන අතුලට කියලා බහින්ද ඒක බණ කියන එක කාට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වගේම බණ අහන කෙනෙකුට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අනිවාර්යයෙන්ම අපි අපේ තියෙන යුතුයකම් කොටස අප්‍රමාදීව නිතර ඉතිරිලේ රකින්නවා නම් අපිට මේ ධර්මයේ තියෙන පුදුමාකාර රසයක් පුදුමාකාර තියෙන සවකාත ගතිය අපේ තියෙන උපරිපන්න ගතිය අවසානයේදී අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ගැටයක් ඇති කරනවා ඒ නිසා මේ වැඩේ කරගෙන යනකොට ඌනේ කොටුවක් ඌගේ කොටුවක් අපේ ඇතින් අඳුර පෑවුනොත් අපේ ඇතින් කියාපෑමක් සිද්ධ වුණොත් ඒක ඔය ආනන්ද සාහිගේ දක්ෂකමේ රාජීව සාහිගේ කිව්වේ ඔබ වහන්සේ කවදාකවත් ඔබ වහන්සේගේ ධර්ම දේශනා මාර්ගයේ කාර්ය ධර්ම කියලා අල්ලන්නේ නැහැ. සද්ධම්ම නපකාවේ. තමන්ගේ ධර්මයේ සස්කල කරකුවෙත් නැහැ. ජීවිත කිව්වා ක්‍රියුත් කළා. මෙන්න මේක තමයි මම දැකලා තියෙන්නේ මට විපස්සනා වෙදී ඉදිරියෙන් තියා ගන්න පුළුවන් ඉති සෑම කල්යම් මිත්‍රයෙක් ළඟ තිබුණා. මොනම විජේකිනක් අඳහැරපාන. හැබැයි ලං වෙලා කවුරු ගාලා බැලුවොත් හඳුන් කොටයකට කපනකොට කොටනකොට වගේ මේ විපස්සනා සුවඳ තියෙනවා. හැම මොහොතෙම එළඹ සිටි කියෙන් ගත කරන්න උත්සාහ කරනවා. ශක්ති ප්‍රමාණය එළඹිට ගන්න මේ කාරණා කියලා දෙනවා. ඒකල පෙන්ලා දෙනවා මේක පණ ඇදිදයක්. පුළුවන් නම් පණ කිය පණ ගන්න. ඒ නිසා අපි මේ මේ ධර්ම දේශනාවකදී සෑම චිත්තක්ෂණයකම හිතා ගන්න ඕනේ අප්‍රමාදයට ඒකෙන් යම්ම කිසි රූපලක් ලැබෙනවනම් ඒක ධර්මයට කරන ගෞරවයක් ඒ වගේම ධර්මයෙන් අපිට දෙන ගෞරවයක් නිසා මේ බණ අහලා මේ උරුප්පිලිප කාලයට ටිකක් එහෙනම් මේ කවුරුයක් ටිකක් මොනවා ටිකක් වගේ නැගිටිනකොට තවත් කාල බිම වටනවා වාගේ මෙතන දාලා යනවා නම් ඒක නම් ඉතින් මෙච්චර හොඳ වැඩක් නිසා ඒ ධර්මයට ඒ ආකාරයෙන්ම ගෞරව කරන්න ඕනේ ඒව ගෞරව නොකළොත් මේ සාමාන්‍ය බණක් අහුවට වැඩි අමාරුයි මේක ටිකක් ඒ නිසා මේ ධර්ම අහනකොට හොඳට හිතා ගන්න ඕනේ මේක ඉදෙන්න ඕනේ. මේක පිළිබඳව වගේ කියන්නේ කටයුතු කරන්න ඕනේ. අර උච්ඡංග ක්‍රමයට උච්ඡංග පඤ්ඤාව වගේ උඩුක්කේ කියනලා වැටෙනකොට නැගිටිනකොට හැලෙන්න දෙන්න බෑ. උතුන උඩට අරෝප කලයකට වගේ දරා ගන්න ඕනේ. දරාගෙන චිත්තක්ෂණය චිත්තක්ෂණ පාඩක් යොදවනවා නම් එතකොට අපේ වැඩ පිළිවෙල දැකලා හරුවත් යනාසයකට වස්ථාන අනුව සාසනයට ජීවණක් ඇති වෙනවා අපේ ජීවණක් ඇති වෙනවා ඒ නිසා මේ ධර්මයේ තව තවත් සුවකාර කරන් තම තමන් විදී එයින් ඇති සුපටිපන්න කුසේ පෙන්වන්න ඒ වාගේ මේ ජීවිතයේදීම මේ ධර්මයේ සාක්ෂාත් කරගෙන සුගත භාවයටපත් වෙන්න සියලු දෙනාගේම ධෛර්යයට මේ අත්දැකීම මේ මූල ධර්ම කර්ම ඒකාන්තයෙන් හේතු වේවා හේතු වීමේ අපි අපිම සාසනය සැලසෙන ගමන් සාසනයෙන් අපිට කරන්න පුළුවන් සේවාව කරමින් ලෝකේ ආදර්ශයක් වෙන අපේ කටයුත්ත කරගන්න ශක්තිය ධෛර්යය ඵලයේ ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිහිල් කර්ම දේශනාව මෙතන සමාප්ත කරන්න මම බලාපොරොත්තු වෙනවා. දැන් මේ වෙනකොට පැයකට ස්වල්ප වැඩි වෙලාවක් ගත කරලා තියෙනවා. ඉතින් මේ මතක් කරගත්ත ඉදිරියපත් වෙච්ච කරපු කාරණා පිළිබඳව කාට හරි කියන්න කරන්න යමක් තියෙනවා නම් අපි ඒකට පොඩි සුළු වේලාවක් ගත කරනවා. එහෙම නැත්නම් අපි මේ පේන වෙන කාටත් පින්පැමිණ වීමේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ වාරය සමාප්ත කරමු කියලා මම යෝජනා කරනවා. අඤ්ඤත රහිතාව කියන එක සාමාන්‍ය ගන්න තියෙන්නේ ඇතුළත පිටත කියන එක තමයි පාලි වචනේ තේරුම. ඒ නිසා විපස්සනා භාවනාට කරනකොට අපි මොන චිත්තක්ෂණයක සතිය පිළිwidetildeම කියලා එක ගත්තොත් ආහනපානිය අපි පොඩ්ඩක් පැත්තක තියමු. අපි මේ රූපයක් දකිමු. ඒ රූපේ දකිනකොටම අපි බොහොම ප්‍රිය රූපයක් ආශා කරන රූපයක් අපේ හිත බහිද්දාවල තමයි යන්නේ. ඒක පාරට අපේ හිතේ දක්ෂින රූපයේ අංග ප්‍රත්‍යංග බලන්න, ව්‍යංජනාන ව්‍යංජන බලන්න, හැඩරුව ඒව බලන්න බාහිරට පිට වෙනවා. ඊට පස්සේ ඒක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට සතිමත් වුණා නම් අඩුවාන අපිට දැනගන්න පුළුවන් නම් මගේ දැන් ඇහින් තමයි වැඩි යන්නේ නැත්නම් චක්කුද්්වාරයෙන් වැඩ වෙන්නේ කියලා. අපි මෙනෙහි කරා නම් අපිට තුන් පොලක් තියෙනවා සති පිටවන. එකක් තමයි ඒ බාහිර රූපේ රූපයක් වශයෙන් දකින්නවා කියලා මෙනෙහි කරනවා. නැත්නම් රූපයක් රූපයක් කියලා මෙනෙහි කරනවා. ඊට පස්සේ පුළුවන් එහෙම නැත්නම් මම බලමින් ඉන්නවා. වචන දෙක පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරන්න. රූපයක් රූපයක් කියලා මෙනෙහි කරනවා අපි බාහිර රූපයයි එල්ල කරන්නේ. ඊට පස්සේ මම බලමින් ඉන්නවා. එතකොට චක්කු විඥාණයට අපි හිතුවනේ මගේ කන නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ, කට නෙවෙයි රූ මේ ඇහැ කියලා. එතකොට ආධුනිකයා පටන් ගන්නකොට බොහෝ විට මෙනෙහි කරන්න වෙන්නේ රූපයක් රූපයක් කියලා. ඒ පුද්ගලයාගේ තාම හිත තියෙන බහිද්ධ අවස්ථුවේ. ඒක උගා පුරුදු කරාට පස්සේ තමයි Taman පුළුවන් වෙන්නේ රූපයක් දකිනවා. ඒකෝර සිංහලට කියනවා අපි සුදගි කරයි දැක්කේ. මේ සක්මන් කරගෙන ඕන දක්රව අත්දකින්න පුළුවන්. සක්මන් වල සක්මන් කරගෙන ළඟින් කවුරු හරි යනවා. ඒ යනකොට හොල්මන පේනවා. අපි කියන සුද දකින. ඒ නම් ස්ත්‍රියවද පුරුෂයෙක්ද දන්නේ වහාම හිත කියනවා උඹට තියෙන වම දකුණ බලන එක. ඔන්න රූපයක් ආවා කිය. අර රූපේ දිහාවට යෑම වැටිල්ලක්. වැටලිල්ලක්. හැදගෙන වැටිල්ලක් කියන වහාම හිත හිතියොත් රූපයක් ආවා තමයි. නමුත් රූපයේ ත්‍රිගු ස්වභාවය ප්‍රියමනාප භාව වම දකුණ බලන වෙනකොට දකිමින් එන බව මේක. එතකොට අජ්ජත් වශයෙන් තමයි මෙනෙහි කිරීම සිද්ධ වෙන්නේ. රූපයක් රූපයක් කියලා මෙනෙහි කරා නම් බාහිර වස්තුවට එල්ල වෙලා මෙනෙහි කරනවා. දකින්න දකින්නවා කියලා මෙනෙහි කරනවනම් නැත්නම් බලනවා බලනවා කියලා මෙනෙහි කරනවනම් තමන්ගේ චක්කු විඤ්ඤාණය දෙල්ල වෙනවා සමානලාට වෙනෙනවා බලනවා නෙවෙයි පේනවා මේ සකර්ම අකර්මක වේදී passive voice and active voice කියලා කියනවා මෙන්න මේ විදිහට මෙනෙහි කිරීමේදී ප්‍රධාන පත තුනක් මොවන්න ඕනේ අපි හරියටම අරමුණ අල්ලගන්න ඒ නිසා බහිත්‍යාවෙන් පටන් ගත්ත ප්‍රශ්නයක් නෑ රූපයක් රූපයක් කියලා පටන් ගත්ත කමන්නේ නමුත් ටික කාලයක් යනකොට තමයි තේරෙන්නේ එතෙන් යන්නේ නැතුව Tamanගෙම ඇහි මට්ටමින් නතර කරගන්න. දිත්තේ දිත්ත මට්ටම් කියන්නේ. ඒකෝර අපි මෙනේ කරන්නේ බලනවා බලනවා. සමහරවිට බලන්න ඕනකමක් නැහැ නමුත් පේනවා. ඒකෝට අචේතනිකව හිතේ. ඒකත් මෙනේ කරන්න. ඒකෝර හුඟක් මාත්‍යන්තයි. ඒ නිසා කන්නට ගත්තොත්, නාසයට ගත්තොත්, දිවට ගත්තොත් හැම තැනකදීම මෙනේ කිරීමේදී ඕලාරිකම වත්තා බහිද්දා තමයි. බාහිර අරමුණේ නමුත් ඒක කරගෙන කරගෙන ඒකට පුරුදු වෙනකොට විශේෂයෙන්ම තමන් එකම භාවනා මධ්‍යස්ථාන හැමදාම එකම සක්මනේ. ඒ වගේ ඉන්නකොට තමන්ට පුළුවන් වෙනවා මේක ටිකක් කොටු කරගන්න. මේක නිකන් දැපෙන දනවා ගන්න. ඒකවල පුළුවන් වෙනවා දකින්න බව මෙනෙහි කරා. අහන බව මෙනෙහි කරා. ගඳ සුවඳ බලන බව මෙනෙහි කරා. ඊට පස්සේ තමයි නෝමනාවෙන් ඒවා පේනවා. ඇහෙනවා. ගඳ සුවඳ දැනෙනවා. ඊට පස්සේ අකර්මක වේදේනවා. ආන මේ වැඩි කරගෙන යනකොට මේ වැඩි ආනාපානෙට වැඩි ගොඩක් දක්ෂව සිද්ධ වෙන්නේ ඇහිමේදී බැරිමේදී. නමුත් එතෙන් යන්න ඉතින් ටික කාලයක් අර මූලික භූමිකම් කරනවා. ඒ කියන්නේ බයිහිරු පදිනවා ඉගෙන ගන්නවා වගේ නෙවෙයි විත්තු දානවා කියලා එකක් තියෙනවා. විත්තු දාන්න ඉගෙන ගන්න ටිකක් අය. ඉස්සල ඉස්සල දෙන්නේ යන්තම් වැටෙන්නේ නැතුව පදින එක. ඒ වගේ තමයි සතිය පිහිටුවගෙන මුලින් මුලින් සතිය වැටෙන්න දෙන්නේ නැතුව ගෙනියනකොට පහු වෙනකොට පුළුවන් ඒක ඇතුලේ අර සෙල්ලම් ගන්න නැත්නම් පිටු ගන්න යන්නේ. එතකොට හොඳට තේරෙනවා අපිට අරමුණක් මත වෙනකොට නුපුහුණු කෙනා සම්පූර්ණ බහිත්තාවට යනවා. මඩක් පුහුණු එක්කන ඒ ద్వාරයට නතර කරනවා. තව හොඳට පුහුණුනට පස්සේ තේරෙන පටන් අර ගන්නවා ඒ ద్వාරය උනත් සසංකාරික සහ අසංකාරික කියන දෙයක් තියෙනවා. මේ මේ විදිහට මේකේ අභ්‍යන්තරගත ගමනක් කියනවා. ඒක විදිහට මේකට යෝනිසමස්කාරය කියලා කියන්න පුළුවන්. බහිස්සාවෙන් පටන් අරගෙන ඉන්ද්‍රිය මට්ටමට ඇවිල්ලා ඉන්ද්‍රිය මට්ටමෙන් ඇතුළට යන ගතියක් තියෙනවා. ඒ නිසා මේ බහිස්සා අධ්‍යාත්ම කියන තේරුම සත්‍යන මැදම ඉඳලා රහත් මාර්ගයේ ලක්ව යන කම්ම ක්‍රමක්‍රමේ ක්‍රමක්‍රමේ ફોકસ වෙනවා කියන්නේ කෝණික ආකාරයට ලොකු තැනකදීම පුංචි වෙන පුංචි වෙන පුංචි වෙන ඇතුළට යන එක සිද්ධ වෙනවා. ඒ නිසා එක එකන එක එකන තේරුම් ගන්න මට්ටම් වෙනස්. නමුත් සාමාන්‍ය සිංහල තේරුමට කියන්නේ බාහිර ආධ්‍යාත්මික කියලා කියන අතුල සහ පිටත කියලා. ඒක මෙනෙහි කිරීමේදී කොතනින් පටන් ගත්ත ප්‍රශ්නයක් නෑ. මම දන්නේ මේ මේ ආපු ප්‍රශ්නෙට අදාළ උත්තරේ කියාද කියලා ඉතින් තමන්න කියන නැවත ප්‍රශ්න අහලා කරන්නේ කියලා. අජත්ත බයිද හැම වෙලාවෙදීම පෙන්නලා දෙලා තියෙන හැම වෙලාවෙදීම කොච්චර දක්ෂයෙක් වුණත් බයිකාට ගිහිල්ලා තමයි අපවිත කරන්නේ. දකින්නකොටම ඒ බයිජා රූපෙට ගියා නමුත් හොඳ පුරුදු කරගෙන ගන්න බොහොම ශීක්‍රයෙන් අධ්‍යත්තර ගන්න පුළුවන්. පුරුදු කරම නැති කාණ්ඩ බහිද්දාය ගොඩක් පුරුදු කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා තමයි ගන්න. මේ විපස්සනාමයි මේ කතා කරන්නේ. නමුත් මේ විපස්සනා කර කැවෙන අවස්ථාව, ජව කැවෙන අවස්ථාවේදී බාහිරින් පටන් ගන්න ක්‍රමයේ ඇතුළට ගන්න. ඒක පුරුදු වුණාට පස්සේ බාහිරින් යන්නම නොදී කරගන්න පුළුවන් තත්ත්වෙ ඉඳදී. සිතිවිලි සම්බන්ධයෙන් සක්මන් ක්‍රියාවේදී ගන්න පුළුවන්. සක්මන් භාවනාව කරගෙන යනකොට සක්මනේ හැදෙනවා. ඒක තමයි මම ඉඳහන්නේ. සක්මනේදී කියලා දෙන එක ලේසි ඒක. සක්මනේදී හැරෙන වෙලාවල් නෙවෙයි. සක්මනේ හැල්මේ මැද ගමන් කරන වෙලාව. මේ මැද ගමන් කරන වෙලාවේදී Tamanට දැන් පියවරේ හිත හිටලා. දැන් හොඳට වම තියෙනකොට ගන්නවා, දකුණු තියෙනකොට ගන්නවා. එතකොට එහෙම හිත තියාගෙන ඉඳද්දී ඉඳපු ගමන් මේ හිතවිලි මූදායින්ද ගියාම රැළ ගන්නවා වගේ රාශියක් ඇතුළට එන්න දඟලන බවක් පේනවා. නමුත් අර ඒ සතිය පැවැත්ීමේ සූරකම නිසා අඛණ්ඩ සතිය නිසා ඒ හිතවිල්ලට එන්න විදියක් නැහැ. ඇවිල්ලා හිතවිලි වැටි වැටි යනවා. හිතපු ගමන් ඒක හිතවිල්ලක් ඇවිල්ලා හිතට වැදගත්තුත් නැහැ. මම දකුණ මෙනේ කිරවල හිතවිල්ල දිහා අපි මත් වෙනවා. අපි මේකට කියනවා බහිත්තා හිතවිල්ලක් ඇවිල්ලා රක්මන කඩනවා. මෙහෙම කරගෙන යනකොට ඉඳපු ගමන් දැන් හොඳ රක්මන හොඳට හරියනවා. එතකොට දැන් සක්මන හොඳයි කියලා ඉතිලක් යනවා. මට දැන් භාවනා හොඳයි කිය. එතකොට වෙන්නේ ඇතුළේම වැඩ. ඒ තමන්ගේ සක්මන හරියම පිළිබඳව තමයි එහා පැත්තට ගිහිලා ආපහු හැරගෙන යනකොට සක්මන හරි යහදෙනවා. එතකොට ඇතුළේ හිතවිලිය. දැන් නම් මට නිකන් බලාකුළු කවිදින්න වගේ ආවිනා වගේ දැන් නම් සක්මන හොඳයි කියලා. එතකොට ඇතුළේ තියෙන හිතවිල්ලට අනිත් වැඩි අහුවෙනවා. ඒ නිසා ගරුවචනාන්දගේ සංස්කෘතිකය මුල්ම සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ මම බාහිරේ බාහිරට විසිරෙන්න දෙන්නේ නැතුව ඇතුළට නතර වෙන්න දෙන්නේ නැතුව මම මේ ගමන ගියා කියන්නේ. ඉතින් ඒකට කියනකොට මහා ප්‍රේලිකා දෝරුකයක් තියෙනවා. බාහිර විසිරෙනවයි කියලා කියන්නේ සක්මනේ පරි බාහිර අයාල යන හිතිවිල්ලකට අහු වෙන එක. ඇතුළත නතර වෙනවයි කියලා කියන්නේ මම ලක්මන හරි ගියා කියලා තමන් විසින්ම අර මානකාරව ඇති කරගන්න හිතිවිලි නිසා වැටෙනවා. මේ දෙකම විපස්සනාවට බලනකොට විහිළු විදර්ශනා කරන කෙනාට පහු වෙනකොට තියෙනවා දෙකෙන්ම වැටෙන එකයි කරන්නේ. නමුත් අර විපස්සනා දන්නේ නැති එකන රක්මන් කරනකොට මේ මගේ ලක්ෂණ හොඳයි කියලා හිතන එක පිනක් කියලා හිතනවා. මොනවාද දැකියව අර මෑන් කෙනෙක් ඇවිල්ලා කියනවා ලක්ෂණ හරි හොඳයි. කොච්චර හොඳද කියනවනම් එක පියවරක් කියනකොට චේතනාරාම කියනවා තව පියවරක් කියනකොට බුදුහාමුදුර කියනවා. ආය චේතනාරාම කියනවා ඒ තරම් ලක්ෂණ හොඳයි. ඕන ඇතුලේ වැටිච්චාම ඇති ජේතවනාරාම නම් බුදුහාමුදුරුවෝ සක්මන් කරනකොට සක්මන කරන්නේ. ඒ වගනකොට අනිච්චම් බලන්න එපා කියන්නේ ඕකයි. එළුණු ගමනට එළුණු කපන. එළුණු බලන්න. මේ ගහන්න කියන කතාවන්නේ එහෙම ගැහුවේ නැත්නම් රිදුන්නේ නැත්නම් කරන්නේ නැහැ. ක්‍රමයේ ඔච්චරම තමයි. ඒ වෙලාවේ හොඳ තුවම ගහන්න ඕනේ. කියන විපස්සනා විදිහට විපස්සනාදී ගත්ත අරමුණට ඉස්සදාගෙන ඉන්නම කෙලෙස් නැහැ. අරමුණෙන් පිට කොහි ගියක් කෙලෙස්. එක්ක රාගයක්, එක්ක ද්වේෂයක්, එක්ක මොහයක්. මොහේ නම් ඉතින් හොඳටම ප්‍රකටනේ. මොහේනේ අරමුණ තිබ්බේ මම දකුණේ නමුත් හිත කියලා තියෙන්නේ අක්මන හොඳයි කියලා හෝ බාහිර හිතේ නිසා ඒකෙත් තියෙනවා රාජ්‍යත්ව බයිද වශයෙන් දෙපැත්තෙම හොල්මන් කරනවා කියන්නේ. ඒකට කියනවා මේ අප්‍රමාදයේ කියන සතියේ බලු දෙකක් පෙන්වනවා මම මම මේ අර ප්‍රශ්න එක නිසා මම විස්තර කරන්නේ බොහොම රසවත් බොහොම ගැඹුරක් තියෙනවා ඒ බලු දෙකේ එකක් තමයි කාරාපක අපමාදය අනිත් වෙනවා කාරක අපමාදය කාරාපක අපමාදයෙන් සික් සෙන්ස් එකට වැටෙනවා රෝම යන්නේ එතන ඒකද යන අපරගම එයාගේ වැඩේ තමයි දැන් ඔබ ට්‍රැකින් පැන ඒක ඉතිවිලා පෙන්වනවා හත්යක් තමයි බේරනවා දෙවෙනි එකෙන් කියනවා ඒක දෙක කරලා කියනවා ඔබ ඉතිවිලකදී කරුණා කරලා ගෙදරම ගන්න. මෙන්න මේ වැඩ දෙක වෙන් කරගන්න බැරිකම තමයි යෝගාවචර කටලවා. නොතන වැඩ දෙකක් තියෙනවා. ඒක තමයි තමන්ගේ පාරේ පිට ගියා කියලා මොකේද කියලා පිට කරන්නේ පිට ගියා. ඒකට කියනවා කාරාපක අපමණේ තමයි වැද්දගත්ම දේ බුදුහාමුදුරුවෝ. ඊට පස්සේ ඒක කරේ කරන්නේ මෙතනින් කරනවා. ඉතින් දෙයම සිද්ධ වෙනවා. මොකද අපි ඒතරම් පුරුෂකතන තියෙන අපි හිතට වදලා කියන ලක්මන් කරනකොට හිතවිල්ල කියන්නේ නොකට යුක්තක් කියලා. මෙතෙන්දි කරන්නේ හිතවිල්ලක් එන බවට මොකද්ද ඉන්ද්‍රිය ක්‍රියාත්මකයි. මේක තමයි අපි කරපු පිනේ ප්‍රතිඵලය. ඉතින් අර මහන් කෙනෙක් අහපලාදී කිව්වේ අපි ඉතලා ඉතලා හදේ වැඩකම් හදනකොට අපිට වේග කැඩෙනවා කියනවා. අපිට අධික වේගකින් යන්ත්‍රයක් වගේ වැඩ කරනවා තේරෙනවා. ඒක තමයි අපිට කාල අපකාප තමයි අපිට දෙන්නේ අනවශ්‍ය වේගෙක ඉන්නේ කියලා. ඒක නැවත නිවැරදි විදිහකට ගන්නවයි කියන එක දෙවෙනි එක. පළවෙනිම අවශ්‍ය කරලා තියෙන්නේ අපි අනවශ්‍ය දෙයකට ඉන්නේ. ඒ බව දන්නේක ඉස්ලාම තමන් තුළින්ම පරෝපකාරතරව තමන් අවබෝධ කරගන්න පුළුවන් ශක්තියක් එනවා. ආපු දවසට තමයි තමන් ගුරුවරගෙන් ස්වාධීන වෙන්නේ. කොහේ හිටියත් තමන් දෙන්න පටන් ගන්නවා අදුමානේ දැන් මම සතියේ නෑ ඉන්නේ නෑ සතියේ නෙවෙයි ඉන්නේ කියලා දෙන්න පටන් ගන්නවා මේකට ඔය රෙඩ් ඉන්දියා රෙඩ් ඉන්දියා ඕට කෙනෙක් විතර තිබුණා මේක හොඳට පුහුණු කෙරුවොත් හීනේදී අනන්න දැනගන්න පුළුවන් කියලා හීනෙක ඉන්නවා you can awaken to the being එතකොට ඒක தත්ත්වය අභිඥා තමයි ඒ කියන්නේ අභිඥා තමයි ඔබට ඕන දෙයක් අර සූක්ෂම ශරීරය හඳුරවන්න පුළුවන් කියන්නේ නමුත් හිතන්න අපි හීනෙකදී හීන කියන බව දැනගන්නවා කියන එක මොනම තත්ත්වයකට කියලා දෙන්නේ නැහැ දැන් මෙතනදී යන සතියට අපි ජීවිතේ අක්මනේ ඉන්න කියලා කටයුතු කරන යනකොට ඒක දැනගදී හිත අපිට කියනවා දැන් ඔන්න හිතවිල්ලකට අහු වෙන්න හදන්නේ දැන් සත්‍යයකට අහු වෙලා නැත්නම් මේ වේදනාවට කියලා කියලා ඒ ඒ මොකද ඒ කියන්නේ අපි දන්නේ ඒකට කියනවා බුදුදහමේ ඒකත් හරියට දෙකට කරලාගෙන මේකට කියනවා කාරාපක වැඩේ කර දෙන්නා වූ අප්‍රමාදයක් වෙනවා ඊට පස්සේ වැඩේ කරලා දෙනවා මොකද හිතවිල්ල පැත්තකට දාලා හිතවිල්ල ආරමුණු කරන අනවන්නේ සක්මනේ නතර කරනවා. වේදනාවක් තියෙනවා වේදනාව එකන මෙතෙන්ද කියනවා. මේ දෙවෙනි එක වැඩක් නැහැ කියලා කියනවා. දෙවෙනි එක මිකැනිකල් කියලා. වැදගත් දේ තමයි අපි පිටකොට ගිහිල්ලා කියලා තේරෙන එක. මේක සාමාන්‍යයෙන් මේක යෝගාවචර තේරුම් ගන්න අන්තිමට. යෝගාවචරෙන් ඕන කරන ඉක්මනට හදන එක. හදන එක නෙවෙයි ඕන කරන දේ නම් පිටකොට ඉන්න බව තේරුම් ගන්න එක වැදගත්ම දේ. මොකද මේක වෙන කෙනෙක් කිව්වනම් අපි දොස් කියනවා. ඒකත් කියන මානවයිකවාදී සම්පූර්ණ නඩු ගානේ මොකටද මම වැඩට අයින් ගන්න මට පිට ගියා උඹට මොකද කියන්නේ. දැන් මේක දැන් අපියෙන්නේ. Tamanමනේ ඒකෝට ඒක කරන්න දැන්. ඒකෝට දෙවෙනි වැඩේ ටික කියන එක විතරයි කරන්න දෙන නිසා අපි වග බලා ගන්න ඕනේ. මේ කල්යනා මිත්‍ර ආශ්‍රේ ධර්ම සාකච්ඡා කරලා සතියින් ඇති බව දැනගන්නේ. අපි හකේ නෙවෙයි ඉන්නේ කියලා දැනගන්න කොච්චර වටින දෙයක්ද. මොකද මෙතකල් ඒකවත් දන්නේ නැහැ. මේකයි මේ භාවනාවේදී නැත්නම් මේ විපස්සනාදී කියලා දෙන්න ඕන දේ අපි කන්නාඩියගේ මූණ දෙන්නාට පස්සේ ඉතින් මූණ කැතයි මොකද කරන්නේ කන්නාඩි දෝෂයක් කන්නාඩි වලින් අහලා දෙන්නේ ඒකට අපි දැන් අහලා ඉස්සරහා මේ මගේ මූණ කැතේ ඉඳ තමයි මේ කන්නාඩි හරි ඊට පස්සේ මේකප් එක වෙනම කතාවක් ඉස්සරහා නගන්න ප්‍රකෘතිය මේ ප්‍රකෘතිය දැක් ගන්න තමයි අපිට උණ ගැන්නේ ඒකට කරප්පන්නේ ලඩු ගැ වෙන කෙනෙක් වෙන්න නම් නඩු Taman මරුව නම් gadu. ඒ නිසා මේක තමයි ඉතින් අපි මේ ජීවිතේ මෙතෙක් කල සංසාර වෙච්ච දේ මෙන්න මේකට එකතු වෙලා. දැන් ඒක කියලා ඉන්න අපි අපි වශයෙන් දැන් අන්තිමට අනුන් දෙන්නවත් අපි ස්තුතිවන්ත වෙන්න පටන් ගන්නවා. වැරද්ද වෙන්න දුන්නා නම් අර හරි ඉස්සරහට වගේ නිදීනම්ව පවත්තාන. අද කියන්නේ මේ ධන නිදානයක් එහෙම නැත්නම් මේ නිදාන් කරපු වස්තුවක් වෙන්න දෙන්න වගේ තමයි අපි වැරද්ද උණු උණුවේ. ඒ පිට පෙන්වලා දෙන්න පුළුවන් නේද? සතියෙන් කරන්නන්නේ ඒක. ඒක කාර අපසාත් ප්‍රමාදේ තමයි විචිත්‍ර ධර්ම ධර්මයේ මනුස්ස මනස පමණක්ම තියෙන ත්‍රිසුන්ත නැති දෙවියන්ටවත් වැඩගන්න බැරි බ්‍රහ්මයන්ටවත් වැඩගන්න බැරි මනුස්සයා කවම කවදාකවත් වැඩගන්නේ නැති සැකසීම වුණා. සමහරවිට වැරදිලා ඉන්න වෙලාවෙදීම වැරද්ද බව දන්නකම. දකින්නකොට හදන්න හදන එක නම් ඒක නම් මහා මහකටි කුලක්වා. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. ඒකට බොහෝ වන්දි ගෙවන්න වෙනවා. මේතර මූලිකම වැරද්ද ඉන්නකොට වැරද්ද බව දැනගන්න එක විතර ජීවිතේ දේශනා කළ තියෙන මුළු සාධනයේම තියෙන සජීවිකම තමයි තමන් වැරද්ද වැරද්ද බව ඒ වෙලාව පිළිගන්නේ. පිළියම් කරන එක සම්පූර්ණ වෙන දෙයක්. පිළියම් කරන්න උනන්දු කරවන්නත් එපා. හරියට දෙයක් වැරද්දක් දැක්කත් පිළියම් කරන්න උනන්දු කරන දෙමව්පියන් අයිතිවාසිකමක් නැහැ කියලා ප්‍රතිජීව ප්‍රකාශ කරනවා. අපිට දෙන්න තියෙන දරුවන වැරද්ද වැරද්ද වශයෙන් පෙන්නලා දෙන්න පුළුවන් නම් අපි තුල පූර්ණ අනුසයයක්වත් මෛත්‍රියක් තියෙනවා අපි ඊළඟට හදන්න උදන් වුණොත් එන්නේ ඒක වෙන්නේ වැරද්ද වැරද්ද වශයෙන් තේරුම් ගැනීමත් කලබල කරගන්න නිසා ඉස්ලාම මේක ක්‍රියාත්මක කරන තමන් වශයෙන් වැරද්ද වැරද්ද වශයෙන් නැගන්නේ මේ බොහොම ගැඹුරු ධර්මයක් තියෙනවා ඒකකින් සමතදී එන්නේ නැහැ සීලදී එන්නේ නැහැ දානෙදී එන්නේ නැහැ විපස්සනාවේදී පමණක්ම සිද්ධ වෙන දෙයක්. බලන්න මේක තර අමාරුත් නෑ. මේ අභිනව තියෙන මේ මති මතාන්තර නිසා මේ කරන්නේ. ඇත්තටම නිතර සිද්ධ වෙන දෙයක්. අපි හරියට ඔතෙන්දී මේ මේ අන්ධ ඇහක් යොමු කරන්නේ. ඔබ දකින්නේ ලොකු දෙයක් ඔබ ලකින්නේ විපස්සනා කියලා හිතන්නේ නැහැ. මොකද ඒ පුරුදු කරන සමාජයක ඉන්නවනම් එවැනි කල්‍යාණ මිත්‍ර මණ්ඩලයක ඉන්නවනම් අපිට තේන අපි මේ උපත්ින් ආපු මානසික ශක්තියක් නැහැ. අපිට කියනවා මේ හරියන හරි වැරදි නම් වැරදි කියලා දැනගන්න පුළුවන් කියලා අපි හැම වෙලාවෙම මේක පන්නලා නිවැරදි කිරීමේ වැඩ පිළිවෙලයි. ප්‍රශ්න දෙරුම් ගන්න ඉස්සෙල්ලා උත්තර ලියන්න. අදල වැදගත්ම දේ ප්‍රශ්න ප්‍රශ්න වලින් තේරුම් ගැනීම. දැන් නම් ටික ටික පේන ට්‍රක් එක රැඳිලා බලන්න. මම මම හරිද බලන්නේ. අහු වදිනවද අහු වෙනවද මේ කියන්නේ යනකොට තේරෙන ගතියක් තියෙනවද? ඈ දැන් දන්නවා කියලා ඉතින් අනිත් දවසේ අහම ඕක ඕකට ඕකට වැසිච්ච දවසේ ආයෙත් වැඩනවා. දැන් දන්නවා කියලා හිතාගත්තා නම් ඒක වැරදි. තවත් මේ මෙන්න මේක ලස්සනම කියලා තියෙන ඥානানন্দ සාන්තගේ මේ පොතේ අධ්‍යාත්ම පහිත වෙන ගැස්සම ගැඹුරට යනකන් තියෙනවා. අධ්‍යාත්මයේ ඈත කෙලවර බහිත්‍රාවේ නැත කෙලවර. ඉවෙනේ නිවිවි නිවෙනේ නිවීම පොතලේ තාමත්ම විස්තර වෙනවා අපේ ව්‍යාකරණ රටාවයි අපේ චාරිත්‍රය සියලුම පැටලෙලා තියෙන අධ්‍යත්ත බයිතදී. සුද්ධක් යන ගමන ඉඳලා තියෙන අධ්‍යත්ත බයිතදී. මේකත් කතා කරගෙන ඉන්නවා කියනවා මේ අධ්‍යත්ත බයිතා කියන එක හරිම මොමන්ටරි. ඒක ඒ ඒ චිත්තක්ෂණේ පැරෙන දෙයක්. නමුත් අපි හදන්නේ ඒක ඉස්තිරසාර කරගන්න. ඉස්තිරසාර කරන්න කියනම පුසක් යන ගමන හක්කයි දිච්චේ එනවා. අධ්‍යත්ත බයිතා ඒ තැනම පැරෙන්න රිද අපි අධ්‍යාත්මේ එහා කෙලවරට ගියාම බහිද්දාවේ මෙහා කෙලවර තමයි. ඔයකෙත් ගහට මහට වෙවි තමයි හැම වෙලාවෙම තියෙන්නේ. ඒකයි අපි මේ කටු කම්බි වලට ගහන දෙපා වේලි බැඳගෙන ඔප්පුලියාගෙන හතරමං අන්තිවලට නෙමෙයි. නිමිති අධිවසන දඟලන්නේ අධ්‍යාත්ම බහිද්දාවේ වෙන් කර ගන්න තමයි. ඉතින් බුදුන් කියන ඔහොම දෙයක් නැහැ. කියනකොට ගෙනාවෙත් නැහැ. යනකොට ගෙනියන්නේ නැහැ. ඉතින් ඉන්න ටිකට මොකටද කොච්චරම අද කියන්නේ දඟලන්නේ. ඒ වෙලාවේ ඒ තනදී ඒක මේ සෙටල් වෙච්ච අය අපි ඒක ඒක උතර වෙනස් වෙන ස්වරූපයක් වගේ කරන්නේ අනේකයි තියෙන්නේ. ඒ කය කියන එක අරගත්තොත් තමයි ඒක පිට බාහිර ඇතුළත ඇතුළත කියලා ගන්නවා. ආනාපානිය ගත්තාම ආනාපානිය ඇතුළෙන් ගන්න විතරයි ඇතුළත වෙන්නේ කයත් පිට වෙනවා. කයින් එන දේනවත් බාහිර අරගෙන. ආනාපානිය ගියාට පස්සේ ద్వාරය ගන්නවද, කඩෝපන්නේ ගන්නවද, ආරම්භණය ගන්නවද කියොත් ඒකම ඒක කොටසක් අත්‍යත් වෙන අනිත් තුන බාහිර. කොහොම මේ ආධ්‍යාත්ම කොටස් ඇතුළට කරනකොට ගමන් පහට කොටස් හලහලා යනවා ඒක රතුණු දෙවියක් ටික කාලයක් තිබ්බම පිටපොත්ත ගලවනවා තව ටික කාලයක් තිබුත් මේ ආයෙ පිටපොත් ආයෙ වෙච්ච මේකම ගලවනවා කොහොම ගලවන්න ගලවන්න බොහෝම තුනි මදයක් තමයි ඉතුරු වෙන්නේ අර බාහිර ඒවා ගැලවි ගැලවි ගැලවි ගැලවි එන්නේ මේක තමයි ඒවා දැරීම නතුවටන්න අපි කරන්නේ ඉස්ලාම් සත්‍යයේ විදිහේ බයෙන් බහිතරේ ඒවට ඒකත් එකෙත් ආයෙ කොටසක් කවුනාක් ගැත්ත බහිද ඕක කප කප කප කප ගියාම බලකොට ඇතුලේම ගන්ධ හාරයක්, ගන්ධ මදයක්, ගන්ධ ආත්ම හාරයක් නැහැ. දැන් බැලුවල් වනම් මහ ලොකුවට ගෙඩිය පේන්න තියෙනවා අර ලූම් ගෙඩියක් වගේ දෙයක් කරනවා. ඒක හදිස්සියෙන් තමයි දැන් තේරුම් ගත්තේ. යන්තම් තේරුම් ගන්න ඕනේ මෙතෙක් කල් පටලවිලා හිටියා දැනුත් පටලවිලා කියලා තේරුම් ගත්තොත් නම් හරි. ඒක අපි අවදියේ තියෙනවනේ අප්‍රමාදීකම කියලා. මොකද තේරුම් ගත්ත දවසේ පාටියක් දාන්න වෙන්නේ මොකද තේරුම් ගත්ත මිනිහ නැති. ඒක ඉවරච්ච දවස තමයි ওই ප්‍රශ්නේ ඉවර වෙන්නේ. සංකාය දිත්තේ තියෙන තාක්ක අධ්‍යාත්මය කියලා මොකද්ද මදයක් හම්බ වෙනවා. ඒ තාක්කල් ඒ කියන්නේ මොහේ පවතින. මම නම් සාකච්ඡා කරන දවසක් තියෙනවා. අදට මේ ප්‍රමාණය අපි නැතර කරනවා. මේකටත් අපි විනාඩි 20ක් විතර අරගෙන තියෙනවා. ඒ අපි මේ මන්ත්‍ර කරන දෙන්නේ ඒ පේන පේන කාටත් පැමිණීමේ මේ මේ සාකච්ඡාවල සමාප්ත කරන්න ඕනේ. සින්දුනාම මේ මුදිතා හිතක් ඇති කරගන්න අලාසු කියන දෙයක් අපිට යම් වෙන ඊට ප්‍රස්තාව ඒ ඊට ප්‍රස්තාව මෙතෙන් කරගෙන දීම කවදාකවත් මේ අපි මහන්සි කරලා හරි කරගත්ත දෙයක් නෙවෙයි. විශාල પરම්පරාවක ප්‍රයත්නයක්. විලාස සංචාරක ආචාර්යවරු පුදුමාකාර විදිහට පණේ පාකියාගෙන මේ ගෙනාව නිසා අදටත් අපිට මේක බෞරු ගාන බලන්න මේක ගැඹුරක් තියෙනවා. ඒකාවි එවැනි ධර්මයේ ප්‍රීතිය ධර්මයේ ගෞරවයක් ඇති වෙච්ච වෙලාවේදී විශේෂයෙන්ම මෙතු ආකල්පයක රැකගෙන ඒව සඳහා අනන්ත අප්‍රමාණ දුක් විඳුවේ ආර්ය සත්‍යස පිරහැර දීපක් කරගන්න ඕනේ. ඒක කරන්න මේ මොහොත අපිට මේ විදිහ විවේකීව ඉස්සරව ගත කරන කොච්චර සත් සංඛ්‍යාවක මෛත්‍ර කරුණාවක් අපිට යොමු වෙනවද ඒ හිමිදේ තමයි අපිට මේ දක්වපන උග්‍රහය පිළිබඳව ස්තුතිවන්ත වෙන්න ඕනේ. එහෙම නොකලයි කියලා කවුරු කතා වෙනවා. ඒ නොකරන ඇත්තොත් අනිවාර්යයෙන්ම අනේ අපි වාගේ මේ ධර්මයේ ප්‍රීතිය ලබත්වා කියලා ඒ සියලු දෙනා කෙරෙහිම පවක් තමයි ඊරුම දරුවන් කෙරෙහි සමාකාරීකක් පවත්නවා වගේ ඒක ඇති කරගෙන මේ නොපෙනෙන සියලු දෙනාම මේ ධර්මයේ ප්‍රීතිය ලබත්වා කියන උදාහරණ යුක්තවයි එත්තාවතා ආදී ගාථා සජ්ජායනා කරලා මේ සතිවාරය සමාප්ත කරනවා. තාවදාජම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සත්ත සම්පත්‍ති සිද්ධියා ත්තාවදාජම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සත්ත සම්පත්‍ති සිද්ධියා ත්තාවදාජම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු ආකාදත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු සාසනං ආකාදත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාදත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං පරං සියලුම ඥාති ජීවත් කරගන්න. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ. මෙසෝ ආකාරයේ භවයේ රැකන්නා වියන්තා කුසල් සම්භාරයක් වෙනවා නම් ධාර්මික භාවනාවකේ වගේ වෙන ප්‍රමේයන වලක් කරන කුසල් වෙනවනේ ඒ සීලෝම කුසල් ශක්තිය නිසා අපිට මතු ගමන් කරන මාර්ගය නිවන් දක්නාදී කවදාකවත් අසත්පුරුෂයෙක්ගේ අපරිපීකේ අනුනෝත්නයේ දර්ශනයක් ඇතිවීමක් අපිට නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේ මේ කුසල් වල උදාාර දෙයක් නිසා වෙන මේකට වඩා සද්ධාන්‍ය අසන්න සත්තු සාසී ලැබේවා ඒ වගේම අපි ධර්මාගම ප්‍රතිපදාවට මේ විදිහේ ඍජුව රැස ගන්න අපිට ශක්තිය ලැබේවා ඇතුළතින් උපයාස තියාගත්තේ යුතු යෝනිසමනසිකාරයේ එළඹේවා විශේෂ වීමේ සෝතාපට්ටි මාර්ගංග සම්පූර්ණ වීමේ සෝතාපට්ටි වීමෙන් තබාගත යුතු සෝතාපට්ටි මාර්ගය ඒ මතවත් ඇරියා කදාගම යනාගම ඇරියත් මාර්ග වැඩ පිළිවෙල යන ගමනේ අපි යම් කිසි විදියක මේ ලෞකික වාදක කරදර මාර්ගෝදී තියෙනවනේ ඒ සියල්ල මේ ධර්ම ශක්තිය බලයේ සියලුට අනුසේදුතු වේවා උදාහරණ උත්තරයන් වහන්සේලාට කරන වලවදාන ඒ සාන්ත සුන්දර ගමනට විපාක ඥානයේ සුඛ පිටවතාවේ යෑමෙන්ම මේකින් හේතු වේවා වාසනා වේවා කියන අදහසේ සියලු දෙනාම ඉමිනා පුණ්‍ය කම්මේන රාදා. ඉමිනා පුණ්‍ය කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය. ඉමිනා පුණ්‍ය කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමු සතං සමාදමෝ හෝතු යාව නිපාන පත්‍ත්‍යා සිරිනාටක සැලසීම උදා වේවා